දැන් සිමතකට දෙවන් සාරණයි අපි තවත් ප්‍රශ්න විචාරක් වැඩ පිළිලක් එමු නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න ආරම්භ කරමු අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදිය අවසරයි ස්වාමීන් වහන්සේ අද අපට ලැබිලා තියෙනවා ප්‍රශ්න 20ට 20ක් විතර වගේ ඊයේවත් එක්කලා බුදු සරණයි ස්වාමීන් වහන්සේ තමා වඩන කමඨහන කුමක්ද ඒ වේහන ප්‍රශ්නේ ඒ විදිහට ලියලා තින්නේ හුස්ම දෙස සතිය පැවැත්වීම වඩන ආකාරය ලියලා තිනවා හුස්ම දැනෙන්නට ඉඩදී ඒ දිහා සිතින් බලා සිටිමි. සිතුවිලි පැමිණෙයි. වේදනා දැනෙයි. නමුත් හුස්මට පැමිණෙයි. හුස්ම දිගද කොටද බැලීමට ආශාවක් නැත. ඒ වෙනුවට හුස්මවල ස්වභාවය විඳින්නට පටන් ගතිමි. තමාට දැනෙන්නේ මොකක්ද කියලා කියන ප්‍රශ්නෙට දෙන්න තියෙනවා. සෑම හුස්ම පිට කිරීමකදීම සැහැල්ලුවක් දැනේ. අඩිපේලියක් වහින්නා වගේ කය හිර වූ ස්ථාන සැහැල්ලු විය. හදවත උගුර නරල ඔළුව කම්පා වන බව දැනුනි. පිටත පෘෂ්ඨයේ සිහිය තබන තබන තන ලිහිල් විය. මිනිත්තු 20ක් පමණ හුස්ම දෙස බලා සිටින විට හුස්ම වෙත ඇදී යන ගතියක් දැනුනි. හුස්ම විසින් නිදහස් තැනකට අරගෙන යන බව දැනුනි. මේ ස්ථානයේ සිසිල් නිදහස් තැනකි. මේ ස්ථානයට මීට පෙර ගොස් ඇත. ආසාවක් ඇති වීද ඇත. කාලය අවසන් වී ඇවිදගෙන යන කොටස් කොටද හරියට ශීතකරණයෙන් එළියට ගත්ත දෙයක සීතලක් තියෙනවා වගේ දැනේ. මෙහෙම ඇවිදගෙන යන විට වෙනදාට කුරුළු ශබ්ද ඇසුණු විට උඩ බලන්නට එකපාරටම යොමු වන නමුත් මේ අවස්ථාවේ ශබ්දයේ ඇසීම හා බැලීම අතර කාලය වැඩිය. එවිට නොබැලුනේය. විවිධ විවිධ දේට හිත විවිධ විවිධ දේ හිතට පැමිණෙන්නේයි සිතාමතා ඒ දෙස බලන්නටත් පුළුවන් පුළුවන් නැත්නම් ඔක්කොම ටික එක පැත්තකට කරන්නත් පුළුවන්. එහෙම හැම විටම නැත. සමහර විට කුණාටුවක් වගේ හිත කලබල වන දෙයකට අවධානය ගනී. එය මට එපා ලෙස එය මට එපා ලෙස පොරබදන විට ශක්තිමත් වේ ශක්තිමත් වේ ඊයේ සවස හිඳගැනීමේදී එසේ වුණා ගොඩක් පෙරලා පොරබදලාද පොරබදලා ගොඩක් පොරබදලා පොරබදලා එවිට මම එයට සැහැල්ලු මම ඒකට සරෙන්ඩර් වුණා හදවතින්. එවිට මට දැනුණා පපුවේ බරක් සැහැල් වූ ගතියක්. පපුවේ බරක් සැහැල් වූ ගතියක්. මට දැනෙන්නේ සෑම මොහොතකම කර්මය එන බවයි. අවසිහියෙන් සිටියොත් එයට යට වී පෑගිලා යන ගතියක් තියෙනවා. මගේ භාවනාව ඉදිරියට කරගෙන යෑම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ත්වන් සරණයි. ඔබ මේ විදිහට තමගේ හිත සතියෙන් එහෙම නැත්නම් ඒ මූල කර්මස්ථානේ ආරස වෙලා නැත්නම් ඒ කියන හැම එකක්ම ඇවිල්ලා බාධා කරනවා. ඒ නිසා අපේ සතිය ආරක්ෂාව දෙනවනම් හිතට මේ කටේටි වෙද්දී Tamanට ගඟේ ගහගෙන යනට එල්ලෙන්න තැනක් තියෙනවා. ඒ තමයි ආලම්බණය කියන්නේ. කියන්නේ ඒක තමයි ආරම්භණය කියලා කියන්නේ. අරමුණක් නැති කෙනා කොච්චර දුක් විඳිනවද කොච්චරක් දේවල් ලැබ් වෙනවද කොච්චරක් දේවල් කුරුට්ට වෙනවද ගණන් ඉලක්කමක් නැහැ. ඒ වගේම මේක දැනගත්තම බේරෙන්න දැනගොත් නැහැ. සතියක් වඩපු කෙනාට අරමුණක් වඩපු කෙනාට කැමැති තාක්කල් රණ්ඩුවේ ඉන්න පුළුවන් කැමැති තාක්කල් ඕනනම් ගිහිල්ලා අරමුණේ ඉන්න පුළුවන්. අනිත් විදිහට Tamanට මේ යුතුයපිමේ හම්බෙන බංකර් එකක් වාගේ එහෙම නැත්නම් බුලට් ප්‍රූෆ් කැබින් එකක් වගේ ඕනේ නම් ඒකට යන්න පුළුවන්. කැමැති නම් ෆීල්ඩ් එකට යන්න. ඉතින් මෙහෙම යන්නේ Taman ඉස්සලා ඉස්සලා Tamanට රුචි රුචි වෙලාවට පහු වෙනකොට පහු වෙනකොට තමයි තේරෙන පටන් ගන්නවා මේ බඩා ගන්නලා ආරක්ෂක ස්ථානේ එහෙම නැත්නම් මේ බුලට් ප්‍රූෆ් කැබින් එක එහෙම නැත්නම් මේ බංකරේ සදාකාලිකව අපිත් එක්ක තියෙන මොන කරදරයක් ඒසක් කැමතින එළියට බහලා තෙමෙන්න පුළුවන් ප්‍රශ්න උටයට වෙන්න පුළුවන් ආතතිය ගන්න පුළුවන් ඒකක් තියෙනවා සෙල්ලක්කාරක් වෙන්න ඒකක් තියෙනවා කර්මක වෙන්න ඒකක් තියෙනවා කැමති වෙලාවක ඇතුළේ ඉන්න පුළුවන් ඉතින් එහෙම දෙයක් නැති කෙනා අසරණයි අනාථයි කියලා කියනවා. එයාට බුද්ධ ශාසනික පිහිටක් ලැබිලා නැහැ. එයාට බුද්ධ ශාසනික සරණක් නැහැ. ඒ මොකද ඩිකටෝම හැපි හැපිම ඉන්නේ මේ වෙහස. ඒක නිසා කියනවා කැලණික ගානෝ නිතරම බහල කලානෝ මීහර කානෝ නිතරම ඔළුව වඩනෝ කෙටලකට ආනෝ නිතරම උඩයට ආනෝ කැටිකිචි ආනෝ නිතරම ජෙඩි දෙඟ ගන්නවා. කැලණිකක නිකටම ගලනවා. මියරක හොඳට බටර් වේග නිසා ඇටමැස් වලවන්න විතරක් ඔළුව වරනවා. හැබැයි ගැලින් ගන්නේ සීතල වෙනවා. කෙටල කටල්ලේ භාගයක් ගලන ගගේ ඉතින් ඒක උඩ යනවා යට යනවා. එක පැත්තක් පොළවේ ඒක නෑ. ඇති කිචාන කියන්නේ තාම පුංචි ගෙම්බෝ જાතියක් උන් නිට්ටම වතුරේ තබනවා. උට පිහිටක් නැහැ. උට හිටින්න දැන ජෙග ජෙග ජෙග ජෙග ජෙග ජෙග ගන්න. ඉතින් සතියවස නැතිගෙන ජෙග ජෙග තමයි. කොයි වෙලාවෙත් එන හැම එකක් එක්කම රණ්ඩු කරගෙන ඉන්නවා පොඩ්ඩකටවත් කියලා. බංකර් එකක්, ආරක්ෂක භූමියක්, පිවටල් පොයින්ට් එකක්, රෙෆරන්ස් පොයින්ට් එකක් නැහැ. ඉතින් එකටම පෙළෙනවා. ඉතින් ඒක ඉතියා කවදන ප්‍රශ්න නැහැ. බුදුහාම අපිට දීලා තියෙන අර ඔය පොඩි නවතුන් ස්ථානයක්. කැමති නම් විවේක ගන්න පුළුවන් පොඩ්ඩකට. කැමති නම් යුද බිමට යන්න. ඉතින් මේක හම්බුනාට පස්සේ හොඳට මේ සැලසුම් කරලා යුද කරන්න. එන ඕනේ බාධාවක් බාධා වෙන. මොකද තමන් දන්න උමනාවක් වුණොත් විවේක වෙන්න තැනක් තියෙනවා. ඉතින් ඒක කොච්චර උදව් කරනවද කියනවනම් මරණ මොහොතෙදිත් මේ ඉස්පාසු තියෙනවා කියන්නේ. දෙදක් දුක් කරදරයක් පියංගෙන් මෙන් වීමක් කියව පැත්තක තියේදී මරණ මොහොතේදී පවා තමන් අසරණ නැහැ සසරණයි කියලා තේරෙනවා. ඉතින් ඒ නිසා ජීවිතේ හැම ප්‍රශ්නකදීම මේ බංකරක තියාගෙන යනකොට මේ ආරක්ෂක ස්ථාන තියාම ඕන දෙයකයි තියෙන්නේ. මේක අයින් කරන්න ඒ කියන්නේ අපිට ලැබිලා තියෙන මේ ආරක්ෂක ස්ථාන අයින් කරන්න ප්‍රාණයටවත් භක්මයටවත් කාටවත් බෑ. නමුත් ඒක අඳුනගත්තේ නැත්නම් ඒක සතිය පිහිටවල නැත්නම් ඉතින් ටිකටෝම ඉන්නේ ඇටි කියානෝ නිතරම ජගි ජග ගන්නවා තමයි. ඒ කෙනෙක් ළඟ ඉන්න ගියත් මල කරදරේ ජගි ජග ජග ජග ජග ජග ජග තමයි. ඊට මෙදී වැඩි හොඳ මීහරකෙක් එක්ක ඉන්නේ. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව. මම මීට පෙර දැක්වූ අදහස් වලදී ආස්වාසය හා ප්‍රාස්වාසය නැවතී හුස්ම රැල්ලද නැවතීමෙන් පසු කයේ සංවේදී භාවයද නැති වන බව පැවසුවා. ස්වාමීන් වහන්සේ කමඨහන් පිරිසුදු කිරීමේදී දැන්වෝයේ තවත් ඉදිරියට බැලිය යුතු බවයි. මම ඊළඟ දිනේදී සුලන් රැල්ල දිහා ටික වේලාවක් බලා සිටින විට දකුණු දන හිසෙන් පහළ රිදීමක් හටගත්තා. එය වම් පාදයටත් ආවා. දැන් දරාගත නොහැකි වේදනාවකින් පෙළුණා. මෙය දන හිස දක්වා පැතිරුණා. මම ඒ භාවනා කාලය ගෙවා ගත්තේ හරිම අපහසුවකින්. මෙය ඒ දිනේ භාවනා කළ හැම මොහොතකම ඇති වුණා. ඊයේ දිනේදී දකුණු කකුලේ විලුඹට උඩින් ඇට ඇතුලෙන් රිදීමක් හටගත්තා. ටික වේලාවක් යන විට මුළු ඇඟම හිරිවැටිගෙන ගියා. ඒ වේලාවේ ඉඳගෙන සිටීමේ ඉඳගෙන සිටීමේ අපහසුතාවකුත් දැනුණා. ඊයේ දිනේ භාවනා කළ හැම මොහොතකම මේ සිද්ධිය දුටුවා. නමුත් මම සුළං රැල්ල දිහා බලාගෙන සිටීම අතහැරියේ නැහැ. අද සතිය පිහිටුවාගෙන ටික වේලාවක් සිටින විට මට හරිම ප්‍රබෝධයක් දැනුණා. පිරිසිදු ආලෝකයකින් ඉන්නා බව තේරුණා. සිතවිලි ආවේ ඉතාමත් අඩුවෙන්. ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටියෙන් සිදුවන බව දැනුණා. එක සැරයක් පමණක් දිග හුස්ම රැල්ලක් ගියා. ඒ කාලේ අපහසුවකින් තොරව සැනසීදායකව ගෙව්වා. ඉදිරියට මුහුණ දිය යුත්තේ කොයි ආකාරයකදයි ඔබ වහන්සේවත් දන්වා වදාරන සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අපිට වගේ වේදනාවල් හෝ අතෝරක් නැති වෙන හිතවිලි හෝ නැත්නම් බාධා කරන ශබ්ද හෝ එනකොට ඒ හිතවිලි වේදනා ශබ්ද අතරින් විනිවිදලා පුස්මරල බලන්න පුරුදු වුණොත් තේරෙන්න පටන් අර ගන්නවා මේ හිතවිලි වේදනා ශබ්ද බිත්ති වගේ දේවල් නෙමෙයි උගාවක් ඇහිදල් තියෙනවා කියලා. ඒවා නිකන් වොලිබෝල් net එකක් වගේ. ඒක හරහා බලන්න පුළුවන්. ඒක හරහා බලනකොට හුස්ම කවදාකවත් නැති වෙලා යන්නේ. අනිවාර්යයෙන්ම තියෙන නිසා කොයි වෙලාවක හෝ මේ එන කරදර බාධක හිරිහැර එහෙම නැත්නම් මේ කංකරච්ච තියෙන්නේ හොඳට පටල වෙලා තියෙන. තියෙන්නේ මේක හරහා බලුවොත් තමන් ඉඳගෙන ඉන්න බව එහෙම නැත්නම් තමන් හුස්ම ගන්න බව දැක්කොත් එතකොට ඒ වෙන මානසිකාරයේ එක චිත්තක්ෂණයකට මූල කර්මස්ථානයේ යෑමෙන් අර හිතවිලි ධාරාවේ වේකේ කැඩෙනවා. ශබ්ද ධාරාවක් තියෙනවා ඒකේ වේගය කැඩෙනවා. වේදනා ධාරාවක් තියෙනවා ඒකේ වේගය කැඩෙනවා. එතකොට පේනවා මම හුස්ම මත කරාට හුස්ම මාව මත කරලා නැහැ කවදාකවත්. එහෙම එකක් තමයි බුදුරජාණන් අපිට අරමුණක් වශයෙන් දීලා තියෙන්නේ හුස්ම මම හුස්ම මත කරාට වේදනා නිසා ශබ්ද නිසා හිතවිලි නිසා හුස්ම මාව මත කරලා නැහැ. ඉතින් අපි කොයි වෙලාවක හරි හුස්මට අවධානය දුන්නොත් චිත්තක්ෂණයකට හෝ ඒ වෙලාවෙ පේනවා ඒක නිතරම ඉන්නවා අපේ අරසාව. ඒක නිසා සතිය හෝ මේ මූල කර්මස්ථානේ අපි අතහැරලා යන්නේ. ඉතින් අපේ තියෙන මේ දුකට කැමති ගතිය නිසා අපි අර වැඩි දුක් දෙන දේ අල්ලනවා. අර සැප දෙන දේ පැත්තකටලා ඉන්නවා. ඉතින් අපි මේ බව දැනගෙන අර සැප දෙන දේ නැත්තම් මධ්‍යස්ථ දෙයට නැවත නැවත නංගන ගහන වුරුදුනොත් කරදරයකදී දුකකදී අපහසුකදී ඒක ඉන්නව පේන දේ අතේ තුලින් ඉන්නවා ඉතින් එතකොට අපි දැනගන්නවා මේ හිත වැඩි කරදර තියෙන දුක් දෙන පීඩා දෙන දෙයටයි කැමැත්ත තියෙන්නේ කියලා. අර නී උදාසීන දේ ප්‍රත්‍යක්ෂණයකට හැකිදී නිතරම තියෙද්දී ඒක අමතක කරපුව මම මේ දේවල් අර දවන තමන පළහෙන දේවල් උද්දීපන වෙලා එනවා. ඒ නිසා වරින් වර වරින් වර මේ පැත්තට අවධානය යොමු කිරීමෙන් මේකේ අර Java කැවීම අඩු කර ගන්න පුළුවන්. අන්තිමට මේ තමන්ගේ මූල කර්මස්ථානේ වැඩි වෙලා ගත කරන්න පටන් අරගත්තොත් මේ වේදනා සද්ද හිතවිලි ආවට ඒකේ දරුණු ගතිය, පෙළෙන ගතිය, එහෙම නැත්නම් දුක් දෙන ගතිය අඩු වෙන පටන් ගන්නවා. මොකද අපි නිතරම මූල කර්මස්ථානේ ඇසුර වැඩි කරනවා. ඉතින් මේ වෙලාවේදී දෙක තකට තක හිටපු වෙලාව. කරදරයි මූල කර්මස්ථාන. ඉතින් එතෙන්දී කඩුව දෙන්නේ කාටද? කොපුව දෙන්නේ කාටද කියන එක ප්‍රශ්න තියෙනවා. මේක විඳලම තේරුම් ගන්න පොත්පත් කියුවට වත්තත් වෙන පිංකම් කෙරුවාටත් ඕක හරියන්නේ ඕක තමයි අවස්ථාව. ඉතින් දිගටම මේක එනේන කරදරේදී ඒක විනිවිද දකිනවා. හරහ දකින්නවා කියන තමයි විපස්සනා කියන එකෙන් තේරුම් කරන්නේ. විපස්සනා කියලා කියන්නේ අපේ ඉන්නන දේ බලන්නේ. පින්නන දේ හරහා තමන්ගේ සතිය දිහා මූල කර්මස්ථානේ දිහා ඉඳගෙන ඉන්න ඉරියව්ව දෙය බලන්න පටන් අරගත්තොත් ඒ ඒ බලන බැල්ම වළක්වන්න මොනම ජවයක්වත් ලෝකේ නැහැ. නිසා බය නැතුව ඕන කෙනෙකුට ඒව බලව කියලා කියන්න පුළුවන්. නෑදෑයෙකුටත් කියන්න. දෑවැද්දට දෙන්නත් පුළුවන්. ඕන කරදරයක් තියෙන අය බලපන් හුස්ම තියෙනවා කියන විශේෂම කරදර තියෙන අය හුස්ම තියෙනවා. ඉතින් මේක තමයි ක්‍රමය මේක දිගට කරන්නේ තිකේ අත්දැකීම වල අඩපාඩු විතරයි පේන්නේ. ඉතින් අදේට මැරෙන එකක් නෑව දිගට කරගෙන යන එකයි තියෙන්නේ. Most Venerable Sir, after some walking meditation, I sat down to observe my breath with my eyes closed. My breath became fine uh, slash non-existent. I experienced stillness with a bright, slowly moving white to yellow to orange to blue light. I did not feel boredom or sleepiness. I felt very much awake. I was awake of myself and heard birds chirping in the background. I chose to observe everything with no judgment, attachment or reaction. I questioned myself as to whether I had any doubt uh, regarding uh, whether I was experiencing uh, regarding what I was experiencing. I had no doubt, uh, I had no doubt. I remained so for many minutes, about 10 minutes. I found it interesting that my awareness was on several levels. I mean, I was experiencing, hearing and was questioning myself. I welcome your thoughts about my experience and any suggestions to develop my practice? Whenever you allow to things to happen 100%, you are completely absent. Self is completely gone, uh, conceit completely gone, choice completely gone. So things are happening by its own accord. There is no necessity for a judgment. There is no necessity for value assessment. They are happening in a complete balance when yourself or conceit, when the value judgment come only, then only the problem rises. So therefore whatever happens, trees are not shaken. They are very concerned, they are very concerned the climatic changes, uh, everything, but they are adopting accordingly but never reacting. So whenever you are meditating completely, you are just like a tree just become a log. And utterly observing, so then only you can say you are living. Otherwise your life is partial. It is crooked. It is uh, paralyzed. So observe everything without value judgment, even the suspended attention, suspended decision. So then you can see human life we can live not according to Sangham's formula. You are here and now without any theory. Just observe. That is the way the child. That is the way the saint. That is the way utterly mad person. So saints and psychopaths are equal. just observing without value judgment. So each and every meditation center you have saints as well as psychopaths. Wherever <laughs> you go meditation centers, you have mad people. Very difficult to make out from a saint. Both of them are just looking at without value judgment. So we, some people we put into the asylum and say they are mad. And decided by, decided by another mad person. So that is what you call the world. So let the thing happen. It says you sit by the side of the river in a dry place and just see the river is flowing. And you can see the many, many things are flowing. But you fork your finger, you will get wet. The river will get shaken. If you put your leg, you will get wet. And the flow will be disturbed. So if you can keep your arms and foot without inserting the river into the flow, the flow is there. It's beautiful. It's a completely contented system. Unless otherwise you fork fingers. So be mindful and mind your business. That is a simple way of presenting. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආර්යංක භාවනාව ඔබ වහන්සේගෙන් ඊයේ ලැබූ උපදෙස් අනුව පිටකොන්ද නැවී තිබෙන දැනුම් හැම විටම පිටකොන්ද නැවත ඍජු කරගැනීමේ භාවනා කෙලිමි. නමුත් මෙවර පෙර දිනයේ මෙන් කිසි විටක ආලෝකයේ අරමුණු වූයේ නැත. ඒ වෙනුවට පරයන්ක භාවනාවේ අවසාන පැය භාගයක පමණ කාලය පුරාම ඔහි බලා සිටියෙමි. ආස්වාස ප්‍රස්වාස ඊතා සියුම් ආකාරයට දැනුනි. මුළු කාලය පුරාම අඳුරු පැහැති පරිසරය දිහා මදහත් බවින් යුතුව බලාගෙන සිටියෙමි. උදකලා බවක් නොදැනිනි. නමුත් බලා සිටීමට කම්මැලි ගතියක් දැනුනි. ආස්වාස ප්‍රස්වාස දැනෙන විට සතියෙන් එයට සිත යොමු කළෙමි. නමුත් තවට පරිසරයේ දිගටම කල්ුවර බවින් යුක්ත විය. කාලය ගෙවී ගිය බැවින් භාවනාව අවසන් කළෙමි. මේ අතරතුර කිසිදු කායික වේදනාවක්ද නොදැනුනි. මෙම தත්ත්වය කරුණාවෙන් පහදා දෙන්න. එම කාලය තුල මගේ සතිය දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් ලැබුණු උපදේශ වල වටිනාකම කියන්නේ මකල නොහැක. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔබ කම්මැලිකමට ප්‍රමෝද වෙන්න ගන්නවා නම් Taman කෙරේට කම්මැලිකම එනකොට හොඳට චෙක් කරලා බලුවොත් මේ කම්මැලිකම එනකොට බඩි ගැක්කමක් කිසි ගැක්කමක් නිදිමතක් දිවි එකක් මොකක්වත් නැහැ. කොහොමද සම්පූර්ණ එනකොට එනවා කම්මැලිකම. ඉතින් ඒ කම්මැලිකමට ප්‍රමෝද වෙන්න ගත්තොත් මේක උපය ගන්න ලද්දක්. මේක ප්‍රතිපදාවේ දියුණුවක් ඒ නිසා මම මේක පුළුවන් තරම් ඉන්න ඕන කියලා අපි අර මෙතෙක් කල මේකට විනෝදාංශ හේවුවනේ මේක නැති කරගන්න විවිධ ක්‍රම හොයනවානේ ඒ වෙනුවට මේ ලැබෙන මේ කම්මැලි භාවය පිරිච්ච ගතියක් විදිහට හල්කරන සල්කන ඒකත් එක්ක ජීවත් ඒ නැත්නම් ඒකට අනුග්‍රහ කරන කිසිම තැනක උගන්නන්නේ නැහැ හැමතැනම උගන්නන්නේ කම්මැලිකමක් આવොත් මේක කරපන් මේක කරපන් කියලා අර කඩලා දාන ක්‍රම තමයි බුදුජානක අපිට කියලා දෙනවා මේ කම්මැලිකම කියලා කියන්නේ රාගය අනිත් පැත්ත විරාගය. එහෙම නැත්නම් රංජනීය අනිත් පැත්ත විරංජනීය. හට ගැනීම අනිත් පැත්ත ගිවන් වීම. ඉතින් මේ තුන්වෙනි ආර්ය සත්‍යෙට කිට්ටු කරගෙන යනවා. නිරෝධයට කිට්ටු කරගෙන යනවා. මේක බල ප්‍රමෝද වෙන්න ගන්නවනම් ඒක එච්චරම අමාරු කියන්න බෑ. නමුත් ඊට වඩා උගක් අමාරුයි කියලා දෙන්නේ. ඒක කියලා දෙන්න මොහොඩක්වත් බෑ. ඔක්කොම හිතන්න පිස්සු මේ කම්මැලිකම තනසිල්ලේ නැලවිල්ලේ ඉන්න ආසන්දේ කරදර නැතුව පාලු. අයියාට මේ රජගේ මල්ලි සදාලා රජගේ මල්ලි සදාලා දූ විලි බැඳෙන නිති අඳ පුතු මේස නැති අඳ ගැවුවත් නැවති මේ ගෙට හොරු නොයිති ඉතින් මේ ගෙදර ඉන්නව වෙනුවට මේ අපි මේ කම්මැලිකම නැති කරගෙන ඉටිපන්දම දෙවත්තම පත්තු කරන කොහෙද යන්නේ ඒ නිසා මේ කම්මැලිකමට දාන්න නමක් නම වෙනස් කරන හුදකලාව කියලා. ඒ කම්මැලිකමට දාන්න නමක් විවේකී කියලා. ඒ කම්මැලිකමට දාන්න නමක් විස්රාමයේ කියලා. ඉලක උපේ ගන්න ලද්ද කරා. ඒකල පුළුවන් නම් යාළුවෙකුට කියලා දෙන්න. අම්මට තාත්තට කියලා දෙන්න. මේ කර්මා කළ මේ ආකයන්යි එද්දාසේ දාගන්න එපා. මොනවාක්වත් නැතුව කල තනසිල්ලේ නැලවිල්ලේ ඉන්න අනසල්ලේ කරදර නැතුව පාළුවේ ජොලින වැඩි. ඉතින් මේක ඔක්කොම කමන කියලා දෙන්නේ. ඒකයි සර්වචනංශයේ මේ 84000 ධර්මස්කන්ධේ දුන්නේ. මේ කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. මේ නිවන කියලා හිතලා ඒගොල්ලෝ හිතනවා කහා පාට බෝලයක් වගේ එකක් තියෙයි කියලා. නැත්තම් ඉනිවාකප්තිගේ උඩට යන්න කිනි කෙලිසෙල්ලක් දැසෙන දකින්නවන කියලා. ඉතින් බලන්න ඉන්න කාල් පාඩ දැක්කේ නැහැ කියලා ප්‍රශ්නයක් නිල් පාඩ දැක්කේ නැහැ කියලා ප්‍රශ්නයක් අතේ හැප්පෙන්න එකක් හම්බුනේ නැහැ කියලා ප්‍රශ්නයක් බඩපතර ප්‍රශ්නයක් නමුත් මේ හම්බ වෙච්ච එක ඒක උඩ කක්ක කරගෙන ඒක උඩ චූ කරගෙන ගාගෙන සෝති කියලා ඉතින් එයිසෝ ලැබෙන විවේක මේ මේ පාළුවට නම වෙනස් කරලා සිප වෙන කරා ඒක ප්‍රමෝද වෙන්නේ මේක තමයි ආර්යයන් වහන්සේලාගේ ආහාරය. මේක තමයි ආර්යයන් වහන්සේලාගේ ලඝු පොළ. මේක තමයි ආර්යයන් වහන්සේලාගේ දේශය. ඒකට යන්න නම් ඒක එනකම් බලන්න. බලන්න ආවට පස්සේ ඒක ප්‍රමෝදනය කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාව පරියන්කේ මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාසය පරියන්කේට වාඩි වී ආස්වාසය සහ ප්‍රස්වාසයේ සිට යදවත්ම මුලින් මුලින් ආශ්වාසය හා ප්‍රශ්වාසයේ රළු ලෙස නාසිකාග්‍රයට ග්‍රහණය වේ. ආශ්වාසයේ කෙටිය සිසිලසක් නාසිකාග්‍රයට දනවයි. ප්‍රශ්වාසයේ දිගය උණුසුමක් සහ තැරපීමක් නාසිකාග්‍රයට දැනේ. මේ දෙක අතර විරාමයක් දැනේ. වරින් වර කාම සංඥා ඇතිවන බලා සිටියද ඒ අතරින් මූල කර්මස්ථානයේ දිගටම පෙනේ. අනතුරුව ආශ්වාස ප්‍රශ්වාස තීව්‍රව දැනුනි. කාම සංඥාවල තීව්‍රතාව අඩු වී නැතර වී ගියේ. ආස්වාසය හා ප්‍රස්වාසය අතර විරාමයේ තුනි වී නැති වී ගියේ. මේ දෙකම එකක්සේ පෙනේ. අනතුරු මූල කර්මස්ථානයේ ඊතා සියුම් බවට පත්ව ඇති නැති ගානට පෙනේ. එහෙත් ඉඳගෙන සිටින බව, උස්ම පවතින බව, සිටිවිලි එක දෙක ඇති වී නැති වෙන බව දැනේ. තවත් වේලා යන විට මූල කර්මස්ථානයත් අනෙක් සිතුවිලිත් නොපෙනී ගිය බව වැටහි. කිසිවක් නොමැති බව බවත් සිතේ පීඩාවක් හෝ ආලම්බනයක් නැති බවත් වැටහි. මෙය අද උදෑසනට පෙර කිසිදා නොවිති බවත් බවක් දැනේ. තවත් වේලා සිටින විට වහන්සේ පෙර දේශනාවල වදාළ පරිදි මූල කර්මස්ථානයේද රූපයක් බවත් කල්ගත වෙත්ම මෙය සංඥාවක් වී රූපය ගෙවි අනතුරුව එම සංඥාවද ගෙවි ගිය බවත් සිතුනි. මේ හැර අනෙක් කිසිදු සිටිවිල්ලක් නොදැක්කෙමි. වෙනත් යමක් මෙනෙහි කළ යුතු බවක්ද නොදුටුවෙමි. ප්‍රශ්නය අහලා තියෙන්නේ මාගේ මෙම අත්දැකීම ඔබ වහන්සේ ඊයේ විතර කළ පරිදි අවකාශ ධාතුව දැකීමද නැතිනම් රූපය මදකට ඉවත් වීමද එසේත් නැතිනම් මම මේ සියල්ල වැරදි ආකාරයට තේරුම්ගෙන ඇතිද? ඔබ වහන්සේට ඇති බවක් ඔබ වහන්සේට පෙනී යන්නේද? තෙරුවන් සරණයි. නෑ මේක ලියලා තියෙනවා මේ කතාවක් කලින් මොන තියලා නෑ අත්දකලා නෑ කියලා. මේක හැම වෙලාවෙම හැම කෙනාම අත්දකින දේ. මේකට වෛර කරන නිසා, මේක නොදකින් කියන නිසා, මේක නොපතන් කියන නිසා පේන්නේ. සහ භාවනාදී සිටින එකම වෙනස තමයි ආයෝනිසමනසිකාරයට බෙකන මේක දක්නාසුර භාවනාවට යනවා. දැස්චිලා යන්නේ මේක ඒතොර පේනවා. ඒක නිසා භාවනාදී වෙන අවශ්‍යතාවය තමයි මේ භාවනාවට යනකොට තියෙන ආකල්පය යනකොට තියෙන දෘෂ්ටිය. මේ මෙතෙක් කල නොදකින් නොකතන් කියපු දේ මේක ලස්සන විස්තර කරලා තියෙනවා ආශිර්වාදස්වාස්තික පේනවා අතර මැද පේනවා. ටික වෙලා කරනකොට ආශිර්වාදස්වාසය අතර මැදයි මේ කොහොම කලවම් වෙනවා. එතකොට මේ තුනම සමාකාරව පේනවා. ආස්වාදය සමානයි, හිතන සමානයි, ප්‍රසවාසය සමානයි. එතකොට මේ තුනම නැතුණා වගේ කියලා තමයි අපේ හිත කියවන්නේ. ඊට පස්සේ හිතවිලි පේනවා, ශබ්දත් වෙනවා ඔක්කොම ඒ මට්ටමට. එතකොට හිතනත් එකයි, ආස්වාදත් එකයි, ප්‍රසවාසත් එකයි, ශබ්දත් එකයි, වේදනත් එකයි ඔක්කොම සමානයි. එතකොට මේක ඔක්කොම නිකන් බලුවමනයක් වගේ වෙලා යනවා. ඒ වගේ තියෙන වටිනාකම නැති වෙලා. දේවල් වලට මොකක්වත් වෙලා නෙමෙයි මේ සිද්ධ වෙන්නේ. එක එකක් වෙන් කර කර දැකලා ඔක්කොම සමරසයට වැටෙනාට පස්සේ අපේ හිත නිකම්ම නිකම් පෙන්ෂන් කිය කෙනෙක් වගේ වෙනවා. හරියට මේ ලෙඩු නැති ඉස්පිරිතාලේ කියන දොස්තර කෙනෙක් වගේ වෙනවා. නඩු නැති උසාවියේ කියන නඩුකාරයෙක් වගේ පත් වෙනවා. මොකක්වත් ප්‍රශ්නේ නැහැ. ඉතින් මේකට බය වෙලා මම නැවත නැවතත් මම යතහවුරු කරන්න හදනවා. මාන්නේ දහවුරු කරන්න හදනවා. රුචිජ්ජකත් දහවුරු කරන්න හදන එක තමයි මෙතෙක් කරේ. දැන් මේක එහෙම බාර ගන්න ලෑස්ති. ඒකට වෙන්නේ කවදාකවත් දැකපු නැති දෙයක් කියන හිත. ඉතින් මේ වගේ වැඩමුළුවට සම්බන්ධ කෙරෙවිච්ච නෝනා කෙනෙක් කල්ලපු විතර නෝනාට කිව්වලු භාවනා වැඩමුළුවක ඉරුවට පස්සේ මට පුදුමාකාර ලස්සන ගහක් දැක්කයි කියලා. ඉතින් අල්ලපු නෝනාට කොහෙද මේ ගේ ඉස්සරහ තියෙන ගහම තමයි කිව්වා. ඒක සම්පූර්ණ අලුත් දෙයක්. ඒක හරි ග්‍රී. ඒක හරි සජීවි. මොකද මගේ හිත සජීවි ඉන්නවා. ඒකට හේතුව අපේ හිත තෝරලාමයි ඇතුළට ගන්න. කවදාකවත් තියෙන දේ තියෙන විදිහට ගන්න. ඒ නිසා choices awareness කියලා සතියේ කියන්නේ ඉන්න දේට ඕම එන්න අරින්න. ෆිල්ටර් කරන්නේ නැතුව, peerන්නේ නැතුව, පෙරහන් කරන්නේ නැතුව කියන පස්සේ බලනකොට ඒක 100ට 100ක්ම අංග සම්පූර්ණයි. ස්වභාවය නිවන් දකලා තියෙනවා. ඒකේ මේ peerලා තෝරලා මේ රුචි අරුචිකම් හොයන්න ගිහිල්ලා තමයි මේ කක්ක කරගෙන තියෙන නිසා කියනවා ජීවිතේ මල් විහිං බල. මේක දිහා බලනකොට ඉතින් කවදාකවත් දැක්කන දෙයක් නැහැ. දැක්කේ නැහැ නෙවෙයි මෙතෙක් නොදකින් ගියාගෙන හිටපු නිසා. නොපතන් කියන හිටපු නිසා. ඒ නිසා ඔය අපි වෙලා එපයි කියන දේ නරකයි කියන දෙයට එන්න අරින්න හොඳ දෙයත් එක සමසම නිවන තමයි. ඉතින් ඒක වළක්වන දේවල් පහක් බුදුදහමේ පෙන්නලා දීලා තියෙනවා ශ්‍රද්ධාව රුචිය අනුසවය ආකාර පරිවිතක්කේ දිට්ඨි නිජහනකන්ති කියලා අපි ශ්‍රද්ධාවෙන් බාර ගන්න දේ තුළ සත්‍ය සත්‍ය තියෙනවා කියලා තාන අනිදවල බැල කරනවා. බුදුදහම සඳහන් කරන ශ්‍රද්ධාවෙන් බාරගත් දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැහැ කියලා බැහැර කරන දේ තුළ සත්‍ය සත්‍ය තියෙන්න පුළුවන්. දේ මේ දිට්ඨිය ධම්මේ දාවිපාකා මේ ආත්මේ නිමදකට විපාක දෙකක් තියෙනවා. තමයි රුචි කරන දේ තුළ සත්‍ය නැති වෙන්න පුළුවන්. අරුචි කියන දේ තුළ තියෙනවා. තමයි අසුවිරු දේ තුළ සත්‍ය නැති වෙන්න පුළුවන්. තාම අප නැති දේ තුළ සත්‍ය අනුද්දය තුළ සත්‍ය තියෙනවා. තමයි වාද කළ දිනපු දේ තුළ සත්‍ය නැති වෙන්න පුළුවන්. පෙරදිච්ච දේ තුළ සත්‍ය තියෙනවා. ශක්තිය. තමන්ගේ දෘෂ්ටිය තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටි කියන එක තුළ සත්‍ය තියෙන්න පුළුවන්. ඒකට හොඳම දේ තමයි සෝපාදන්නට ඉඳ දෙන්නේ. එනකොට අපිට පේන්නේ කවදාකවත් දැක්ක නැති දෙයක් දැක්ක නැහැ. දැක්ක වගේකට හේතුව අපි ඒ තරම්ම එnde ඉස්සෙල්ලා දේවල් තෝරලා ඉවරයි. හැරෙන්න ඉස්සෙල්ලා තෝරලා ඉවරයි කියලා අපි තෝරගන්නේ කක්කට විතරයි. අපි ඒ රුචිජකම් වලට කක්ක තෝරගෙන ඊට පස්සේ කියනවා මේක ගඳයි ගඳයි ගඳයි ගඳයි කියලා. ඉතින් ආචාර්ය ස්වාමීන් වහන්සේ කියනවා මේ පිටරටින් ඇවිල්ලා පැවිදෙන ආමතුරු යන්නේ යන තැන දොස් කියලා. අර කොහොමද නෑ අර කොහොමද නෑ මේක මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියලා ඉතින් කියනවා මේ මේ ඒ කිනාගේ තුරු දොස් තියෙන්නේ උපමාවට කියන්නේ අන්තෝ යන්නේ අතර ට්‍රැවලින් බෑග් එක අරගෙන. ඒ ට්‍රැවලින් බෑග් එක තිබ්බ තැන ඒක ඇතුලේ බල් බෙට්ටක් තිබුණොත් හැමදාම ගඳනේ යන්නේ අතර ගඳ. යන්නේ අතර අර ට්‍රැවලින් බෑග් එක අරගෙන. ඉංග්‍රීසියෙන් කියන මෙතන ගඳයි. ඉතින් යන්නේ අතර ගඳයි. එයාට කිව්ව පොත් ලියන ඊට පස්සේ භාවනාවත් නැත්තම් 10 10ම අසවල් ගඳ තිබ්බයි කියලා ඇත්ත කතාව. ඔය බෑග් එක පොඩක් පැත්තක තියෙන බලය. ඒ නිසා අපි යන්නේ යන තර කක්කා කරගෙන ගිහිල්ලා කවදාකවත් දැක්කේ <laughs> දැක්කේ නැහැ කියනවා. මේ මමයා දැකපු දවසෙත් ඕක වෙනවා. මරණ මොහොතේදී ඌ එනවා කතා කරන්නේ. කවදාකවත් දැක්කේ නැහැ කියලා කියනවා. ඒ ඉන්න ගම මිනිහ ගෑන ගන්න ඔය වයින්නවා ගෑන මිනිහලාගෙන ඔය වයින්නවා මිසක මම කවුද කියන එක දන්නේ නැහැ. ඒක දැකපු දාසේ නූල් ගැට ගන්නවා. අප නූල් දාන. නැත්නම් පටුවක් ගැට ගන්නවා. මම මොකද්ද යකෙක් ඇතුලේ ඉන්නවා කියලා ඇත්තම. ඇත්තම නෝ. භාවනා කරන්න එපයි කියලා කියන්නේ ඒකයි. කෙරුවොත් ඇතුලේ නිකන් මේ. ඉතින් එන දෙයට එන්න දෙන්නේ ස්වභාවයෙන් එන්න දෙන්න හරි මුලින් මුලින් කරන්න බෑ ඒක ඇත්ත. එන්න ගියාට පස්සේ මේ ස්වභාවය අපි දකින්නේ කවදාකවත් නැති එකක් වගේ. තවදුරටත් අන්නේ වගේ නුහුරු නුපුරුදු මේ ලෝකෙට යන්න බය නැතුව යන්න ශ්‍රද්ධාව අරගෙන ඉදිරියට යන්න. හොඳයි. එරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස පරියංක භාවනාව. ඊයේ සවස්යාවේ පරියංක භාවනාවේදී හුස්ම රැල්ල සිදී ගොස් මගේ ශරීරයේ ආපෝ ධාතුවට අනුකූලව කටයුතු කරන බව නිරීක්ෂණය කළෙමි. ඉන්පසු ශරීරයෙන් ශක්තියක් අවකාශයට නිකුත් වූ අතර එවිට මුහුණ අපට ආලෝකමත් විය. එය ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී කිව් පරිදි රොකට් එකක් අවකාශයට නුගතුවා වැනි හැඟීමකි. ඊයේ රාත්‍රී ධර්ම දේශනාවෙන් පසු මාගේ සිතුවිලි දෙලොවක් අතර අතරමං වේ. ඊයේ රාත්‍රියේ හරි නිින්දක්ද නොමැත. ආ දුසාර. එය එය සිහිවි බය වේ. උදෑසන පරියන්ක භාවනාවේදී ඊස ප්‍රදේශයේ ප්‍රභාස්වරය නම සිතුවිලි ගලාවේ. මගෙන් තවදුරටත් යුතුයකම් ඉෂ්ට විය යුතු බව හැඟේ. නමුත් අප්‍රමාදීව කටයුතු කළ යුතු බවද දනිමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පදමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පදමි. ඔය කියන තේ ලොකුම යුතුයකම තමයි මරණ එක. මම කවුරුත් යාපමානේ පොඩ්ඩ උදව්වක් කරන්න බැරි කියලා. මොකද කියලා මෙතන යන්න බැරි කියලා. ඒක තමයි කරන්න තියෙන ලොකුම උදව්ව. ඒ නිසා මේ නාකිය මැරෙන්නෙත් නැහැ, දහකාර ඉන්නෙත් නැහැ කියලා අපේ පැත්තේ කතාවක් තියෙනවා. අපි නැති වුණාට පස්සේ මේ ලෝකෙ මේට වැඩිය ලස්සනයි. ඒක නම් 100ට 100ක් ෂුවර්. අපි දැන් මේ ඔක්කොම උදේ ඊට පායන්නේ මං හින්දා. මැනිකේ නිසයි ගලන්නේ තවත් හැර වෙලා. මේ මැනික තමයි ඔක්කොම කරන්නේ කියලා. අපි හිතන්නේ හෙට උදේට මම නැත්තම් ඔන කකුල වටන එකක් නැහැ. ඊට වෙලාවට පායන එකක් නැහැ. මේ ඔක්කොම කරන්නේ මම තමයි කියලා හිතන. අනේ ඵලයන් යන්න. ඵලයන් කිව්වම අහලා ඵලයන් වෙච්ච ෂෝක් එකට වැඩි වෙනවා. ඉතින් ඒ නිසා දෙලවක් තුන ඇති ඔය තුන හතර උනේ නැති එක දුන්නේ. මම හුඟක් වෙලා අර නාකිට බන කියනකොට කියනවා TNT පෙත්තක් ගෙනත් තියන දිවයක් තියාගන්න කියලා. මොකද සමාජයක පාට කිචිනස් වෙනවා. හાર્ට් රේට් එක නගිනවා සූගා. බුද්ධ ආගමේ ඒක වෙන්නේ නැහැ. බුද්ධ ධර්මයට ගියොත් දෙකෙන් එකක් වෙනවා. ආය මොකුත් නැහැ එක්කෝ කියලා වෙලා කෝච්. මේ මන හරි සතුටු එහෙම කාටද කියලා වෙනවා. මම දන්නේ ඒක අමුතු ආසාවක්. මුර්ග ආසාවක් දෙවි කාටද භාවනාදි කරතුයි කියලා දැනුණා. මට හිතනවා අද යන්නේ සාසනය කියනවා කියලා. අපි මේ රංගපාන රංගපෑවිල්ලයි අපි මේ කරන දේවලුයි බුදුචාන් වහන්සේගේ බණක් කරලා පස්සේ හොඳට වයසක බමුණේ යන්න හොඳටම තේරුණා. කාරණා තේරෙනවනේ මේ අපි මොනවා සාති කරන්න කියලා සාති කරන්න බෑ අනිත්‍යයි කියලා. දුවන ගිහිල්ලා ලොකු පුතාගේ ලොකු පුතා බදාගෙන ඇඬවලු අනේ පුතේ සියල්ලම අනිත්‍යයි දූ කියලා ගෑගා. මිනිහට හිතේ ඉච්චරම තමයි මේ පන්සේ ගෙනියන්නේ. එයාට තමයි ඔක්කොම ලියලා දීලා තිබ්බේ. ඉතින් දාගෙන කිව්වලු සියල්ලම අනිත්‍යයි බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා බදාගෙන ඇඬවලු. ඒකම නොවෙන එකයි පුදුම. ඒ නිසා දෙලොක් අතර හිට වෙච්ච එකම නැහැ. හැබැයි යමක් වෙනවයි කියන්නේ. රිට්‍රීට් එකේ වැඩක් කියන්නේ. ජයන්තට හොඳයි. සන්තෝෂ වෙන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නට. අතිගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මේ තෙවර කමඨහන් වාර්තාවයි. ජීවිතයේ පළමුවට සිතේ පවතින නොඉඳුල් භාවය ස්වභාවය ඉතා පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකිවීම නිසා එය ගෝවාන්සේට වාර්තා කරමි. මීට පෙර භාවනා වැඩසටහනේදී මීට සමාන අත්දැකීමක් අත්විඳත් ඒවා ඉතා කෙටි සහ හදිස්සි ස්වභාවයෙන් පැවතුන අරමුණු වලින් වැසී ගියේ. අද දින පහමාරේ සිට හයමාරේ දක්වා තිබූ පරියන්කේදී මූල කමඨහන වන ආනාපාන සතිය ඉතා ඉක්මනින්ම අප්‍රකටව ගියේ. ඉන්පසු දිගිපිකටම සිතුවිලි දෝරේ ගලාගෙන එන්නට විය. කරන භාවනාවකට වඩා කෙරෙන භාවනාවක් වැදගත් බව ඔබ වහන්සේගෙන් අසා තිබුණ නිසා සිතුවිලි අඩු කිරීමකට උත්සාහ නොකළෙමි. එන සිතුවිල්ලකට ඕනෑ දෙයක් කරගන්න ඉඩ හැර බොහෝ සිතුවිලි වල අවසානයේ වන තෙක්ම සතියෙන් බලා සිටියෙමි. දැන් කල්පනා කරන විට ඒ දෝරේ ගැලී ගැලී සිතුවිලි මොනවාදයි මතක නැත. මගේ දැනීමේ හැටියට මුල් විනාඩි 40කට පමණ පසු සිතුවිලි ගලා යන ප්‍රමාණය අඩු වී සිතුවිලි අතර පරතරය ටිකෙන් ටික ප්‍රකට වන්නට විය. සතියෙන්ම කලබලයෙන් තොරව දිගටම බලාගෙන සිටින විට එම ස්වභාවය ඊටා නිර්වුල්ව පැහැදිලිව එසේම පැවතින. එය සිතේ යම් සි සමාධි ස්වභාවයක් නොවිය හැක්කේ මම කිසිම අරමුණක් ආධාරයක් නොගත් නිසායි. ජීවිතයේ පළමු වතාවට පැය දෙකට ආසන්න කාලයක් එකම ඉරියව්වෙන් පරයන්කයක් ගැනීමට හැකි විය. අවසාන පැයක කාලයක කාලයෙන් බොහෝ වේලාවක් එම නිර්වෘල් தත්ත්වය අත්හදා බැලීමට හැකි විය. ඔබ වහන්සේ කියන පරිදිම එම ස්වභාවය එයින්ම පිරිපවතී. හරිම තෘප්තිමත් ස්වභාවයෙන් වෙයි තියෙන්නේ. මුලින්ම මෙය දැනෙන විට තවත් සිතේ විකාරයක් නොවන බව තහවුරු කර ගැනීමට කීප විට සිතුවිලි ඇති කර බැලුවෙමි. ආපසු ගෙදර යන ගමන සිටුවෙමි. නමුත් එම සිතුවිලි අවසන් වී ටික වේලාවකින් නැවතත් නිරවුල් බවම අත්විඳෙමි. සිතේ ස්වභාවය තවත් ඇතිකඩක් දැකීම ගැන සතුටු වෙමි. නමුත් එවැනි සිතේ ස්වභාවයක් නිර්වුල්ව හැම විටම නොලැබෙන බව දනිමි. බලාපොරොත්තු වූාට නොලැබෙන බවද දනිමි. ඔබ වහන්සේගේ අනුශාසන අනුව කොයි දෙයකත් ගාලක් නැහැ අනුව වැඩ කිරීමේ වටිනාකම තේරුම්ගෙන ඇත්තෙමි. ප්‍රනන්සේෂන් හරිනේ. එහෙම නෙවෙයි ලියලා තිබෙන ගානක් නැහැ කියලා. භාවනාවේ අඩුපාඩු සකසා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැපතම උදා ලැබේවා. පසුව ලිවීමකුත් තියෙන පොඩ්ඩක් නිකන් ඒක කියලා දෙනවා. අද උදේ පරයන්කයක් විනාඩි 15කට පමණ පසු බොහෝ වේලා වත් පරයන්කේ පුරාම අරමුණක් නැති නිර්මල ස්වභාවයෙන් සතියෙන් අවදිව සිටීමට හැකි විය කියලා. මේකට කියන්නේ සක්කත්තිකර අවස්ථාව කියලා. ඉතින් මේක මෙහිතේ කාගේ තියෙන එකක්. මේ දේවල් ඉල්ලන නිසා අපිට මේකට සමාදම් වෙන්න බෑ. මේ ප්‍රතිපදාවකින් මේක උපේනවට කියනවා සාසන සක්කත්තිය කියලා. මේ සාසන සක්කත්තිය අවුරුදු 2600 කියලා ඩිස්චාර්ජ් වෙලා හෝ මලකඩ කාලා හෝ පිළිමෙලා නැහැ. ඒක මේ ඉන්දියාවේ මධ්‍යම දේශයේ විතරයි තියෙන්නේ මේ සිඩ්නි නගරේ නෑ කියලා දෙකුත් නෑ. ඒ වගේම මේක මේ ගෑනුන්ට විතරයි පිරිමින්ට නෑ නැත්නම් පිරිමින්ට විතරයි ගෑනුන්ට නෑ මේකුත් නෑ. ඉතින් මේක තියෙන බව දැන ගැනීම පවා දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ කියන එකට ලොකු උපසම්පදාවක් එළඹ වාසය කිරීම. එක සැරයක් ගිය කෙනාට නැවත යන දින අවස්ථාව වැඩියි. කවදාකවත් මෙහෙම හිතන්නේ නැහැනේ අපි හිතන්නේ අපි මහා කාලකන්ණි જાතියක්. අපිට අරක නෑ මේක නෑ මේක නෑ කියලා කියන විදිහටම ඒක නෙමේ සටන්. මොකද ඒව නෙමේ මේ වර්තමාන මේ සියල්ලම තියෙනවා. අංග සම්පූර්ණයි. ඉතින් ඒකට කරන්න මොනවද තියෙන්නේ කියමු නිකන් හිත කියන එක තමයි කියන්නේ. අහවල් දෙයි කියලා ක්‍රමවේදයක් නෑ. කරන්න හැම වේදයකින්ම වෙන්නේ සතිය ගැන. එචා මේක පුරුදු කරාට පස්සේ තියෙන උත්පත්ති හැම මනුස්සයතුළම මේක තියෙනවා මේ විදිහට වරින් වර අවබෝධ කිරීමට කියනවා තිරියම් වෙනවා. අපි නැවත අලුත් ජීවිතයක් ලබනවා. මේ ජීවිතේ ලබන්න බෑ කර්ම පුරුදු ටික සහ දැනුම තියෙන තාක්කල්. එහෙම නැත්නම් කර්ම උපේන දේවල් වලින් ඉහළ තියෙනවා නිතර නිතරම විස බීජ කැපෙනවා. අජින්ජයව තිබ්බට කමන්නේ ගණන් ගන්න නැතුව අහිංසක වෙච්ච ගමන් අපි ආයෙත් පාරාදීසයි. අපි නිකන් පැහැය වෙන්න ගිය ගමන් ආයෙත් කක්කගොඩි. දෙකටම පූර්ණ අයිතිය තියෙන ඕනම කෙනෙකුට තමන්ට ඕන නම් නිහතමානී වෙලා අහිංසක වෙච්ච ගමන් පාරාදීසට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තමන්ගේ හැකියාවල් පෙළගෙන අතපය විදි කරන්න ගත්තොත් එහෙම ආයසයක් විනිශ්චය කරලා අපේ. ඒ නිසා අනුගේ ජීවිතවලට ඇඟිලි ගහන්නත් එපා. තමන්ගේ ජීවිතේට ජීවිතය යන දෙයට අනුග්‍රහ කරන මිස වැඩිය හසුරවන්න යන්න එපා. ඉතින් මම සාමාන්‍ය තේන භාෂාවෙන් කියන්නේ වැල යන පැත්තට නැස ගහලා දෙන්න. එතකොට ඔබ වැවෙනවා. ඒකට තීරි සොයන්න යන්න එපා. මුලදම හොයන්න යන්න එපා. තීර දැනුන තීර 100ක්ම ඇති. මේක මේ quantum physics literature වල ලියන්නේ possibility and potential කියලා. හැම කෙනෙකුටම මේකට possibility එක තියෙනවා. හැම කෙනාටම potential එක තියෙනවා. අපි මේ පැහි වෙන ගැතිය නිසා අහිංසක නැති නිසා අපිට මෙතෙන්ට යන්න. පොඩි ළමයි ඉන්නේ තත්ත. ඒ නිසා අපි හිතන්නේ ආර ආයේ චයිල්ඩ් සයිකොලොජි කියනවා චයිල්ඩිෂ් නෙවෙයි චයිල්ඩ් ලයික් ළමයිගේ වගේ මානසිකත්වයට ගියමොත් එතන ඉතින් බුදුරජාණන්තුගේ ප්‍රශ්න උනේ මේකට ගිහිල්ලා අනිත් අයටත් මේක දෙන්න මිෂන් එක තිබුණේ එතන ඒක මේ අලුතෙන් දීප එකක් නෙවෙයි මේ සතිපස්සට ගියාට පස්සේ ළමයි කියනවලු හොඳටම භාවනා කරලා අයියෝ මේ ඕගොල්ලෝ දීප එකක් නෙවෙයි මේක මයි ළඟම තිබුණ එකක් බලනකොට කිව්වා සතිය කියන්නේ කවුරුත් දෙන්න ඕනේ නැහැ ඒ නිසා ටිකක් මේ වගේ කෙනෙකුට උනන්දු පිණිස කරලා තියෙන්නේ අපි ඉපදිලා තියෙන නිවන් දැකලා. නමුත් අපිට අපි සාප කරගන්න නිසා කදාකත් ඒක මතුවලා ඉන්නේ. නිසා හැසිරෙන්න නිවන් දැකපු කෙනෙක් වගේ. එතකොට හැම වෙලාවෙම අපි යන්නේ නිවන් දැකපු ඇත්ත එක්කමයි ආර්ය භූමිකයි ඉන්නේ. එතකොට තමයි තල්ලු. If you wish to be a king, behave like a king කියලා තියෙනවා. රජෙක් වෙන්න ඕන රජෙක් වගේ හැසිරියන් ඒතකොට රජ වෙනවා. දැන් ඔය ඉන්න රහතන් වහන්සේලා ගැන නෙවෙයි මම මේ කියන්නේ. මම කියන්නේ අහිංසක වෙන්නේ කියලා. ඒකට මේක කියනවා. අපි යනවා ඊගාපස්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදෙන විට සිත කයට ගැනීමෙන් භාවනාව ආරම්භ කරමි. උස්ම දැනීම ගෙවි ගිය පසු ශරීරයේ සමස්තයක් ලෙස ශරීරයේ සමස්තයක් ලෙස දැනේ. එනම් පාද අත් වෙන වෙනම නොව එක ඒකකයක් ලෙස දැනේ. නින්දට ගොස් නැති බවත්, මැරි නැති බවත් මින් දැනගනි. නමුත් ක්‍රමයෙන් මෙම ශරීරයේ ඒකීයභාවය බිඳෙන ස්වභාවයක් දැනේ. එනම් අත් දෙක වෙන්වන බවත්, පාද දෙක ලොක් වී තිබෙන ඉරියව්වෙන් ගැලවී යන බවත්, කට ඇරෙන බවත් දැනේ. සතිය බිඳී නැති බව දන්නා නමුත් මෙම සංසිද්ධි නිසා ශරීරයේ ශරීරයේ කඩා වැටෙන බවත් එය නැවැත්වීමට නොහැකි බවත් දැනේ. දිගින් දිගටම මෙම தත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින විට ඒ බව නැවති තද නිදිමත ස්වභාවයක් දැනේ. සිහිය තිබෙන බැවින් නිින්ද නොගිය බව දැනේ. පසුගිය භාවනා වාර කිහිපයේම මේ අත්දැකීම ලැබුවෙමි. මින් ඉදිරියට යෑම පිණිස කරුණාවෙන් උපදෙස් උපදේශක් පතමි. එරුවන් සරණයි. ඕනෙම දෙයක් දිහා කැලේට වෙන්කල් බලන්න පුළුවන් සමස්ත බලන්න. අපේ ස්නායු වෛද්‍ය විද්‍යාවේ කියන්නේ අපේ දකුණු මොලේ වැඩ කරන වෙලාවට අපිට සියල්ලම පේන සමස්තය වශයෙන්. වම් මොලේ වැඩ කරන වෙලාවට ඒ කැලේ කැලුවට කැඩලා පේන. ඒකට කියනවා විභජ්‍ය වාදී කියලා. ඉතින් මේ දෙක එකක් දිහා බැලීමේ ක්‍රම දෙකක් නැත්නම් දකුණු මොලේ බලනවා වම් මොලේ බලනවා. නවීන විද්‍යාව දියුණු වීම නිසා අපේ සමස්ත බැලීම නැති වෙලා පෙළේ. මේ ලෝක ගෝලයේ අපි ඔක්කොම ජීවත් වෙන නිසා එක්කෙනෙකුට මේ ඇමරිකාව අයිති නෑ. එක්කෙනෙකුට ලංකාව අයිති නෑ. මේක ඔක්කොටම අයිති දෙයක්. මේ වාතු වායුගුල ඔක්කොගම එකක්. ඒක ඒකෙකුට විතරක් නෙවෙයි විනාශ කරන්න බෑ. අන්න ඒ වගේ දේවල් ඔක්කොම අයින් කරගත්තේ පංගු පෙරුවාවේ ওই <coughs> වම් මොලේට තන දීලා. ඉතින් වම් මොලේ පිරිමි මොලයක් කියනවා. දකුණු මොලේ ධාන මොලයක් කියනවා. අපි එක්කනේ ලෙසිනේ දකුණු කකුල වම් කකුල තියෙනවනේ මට ගැහණු කකුලක් අටුනේ. දකුණු කකුල තියෙනවනේ පිරිමි කකුලක්. අපි මේක ඇතුලේ දෙන්නම ඉන්නවා. ඒ කියන්නේ ගෑනුන්ගේ තියෙවිදි පිරිමිත් ඉන්නවා පිරිමිනක තියෙවිදි ගෑනුත් ඉන්නවා. මේක දැන් මේ දෙකට බෙදාගෙන ෆයිට් එකක් තියෙනවා. යෝයි බදාගන්නේ තම තමන් බෙදාගන්න මිසක් ඒක ඇති දෙයක් නෙවෙයි. නිසා දෙකටම යන්න අරින්න. ඒ දෙකට යන්න ගියාම වරින් වර වරින් වර දෙයක් දිහා බලන්නේ. <coughs> දැක්කොත් දෙයක් අත ගාලා බලන්න ඕනේ. අත ගෑවොත් දෙයක් දැකලා බලන්න ඕනේ. අන්දරදී යමක් අත ගෑවොත් අපිට දැකින කණක ෂුවර් යමක් දැක්කට ඒක මායාවක්ද කියලා දන්නේ අත ගන්නකම් ෂුවර්. ඒ නිසා අපි ඉන්ද්‍රිය දෙකකින් තමයි ඩයිමන්ෂන් එක ගන්න, ඩෙප්ත් එක ගන්න. ඒ වගේ තමයි සමස්ත බැලීම සහ ඒ විපච්චවාදී කොටස් කර බැරිම ඒක සෞඛ්‍ය සම්බන්ධ දෙයක තියෙන්න ඕනේ මෙෂර්මන්ට් එකක්. ඉතින් භාවනාදී මේක වරින් වර වරින් වර වෙනවා. ඒ සමස්තය බැලුවොත් ඇත්තෙක් එතන ඇත්තෙක් ඒ තැනැත්තෙක් තැනැත්තියක් ඒ තැන ඇත්තෙක් එකක් වේ. අනිකලට බලන්න අතපය කට වෙන වෙලා පෙන් වෙලා තියෙනවා මේකට පොතක් ලියලා තියෙනවා going to pieces without falling apart කියලා. මේ මාකට් ස්ටයිල්. ඒක ලියලා තියෙනවා මේකේ පැලීරි යනවා. ගියාට කැඩලා යන්නේ නැහැ. සමස්ත හිම තියෙන හැබැයි හැමතැනම පැලීරි ගිහිල්ලා. ඒක හරියට මේ මැස්ස ඔක්කොම එකතු වෙලා පොදියේ වහලා ඉන්න වෙලාව. එතකොට මේ වදයක් පේනවා වැස්ස වෙලා. අනිකරට මේ මැස්ස ගිහිල්ලා මල් රෝග ගන්න ගිහිල්ලා. එතකොට මෙතන නෑ මොකක්ද? හැබැයි මේ මැස්සට මොකුත් වෙලා නැහැ. වදේ නෑ. ඒ හැදී නෑ මොකද එතකොට මේ මැස්ස වැඩට ගිහිල්ලා. ආන්නේ වගේ මේකේ මේ ඒ සමත්‍ය සහ එකට බැලීම දෙකට වෙන් වෙච්ච දවසේ ක්ෂීසොෆීනියා කියන මානසික රෝගය එනවා. බයිපෝලා එනවා. සමස්ත බලපෑම් කරාට කැලේ කොටස් බලන එක සම්පූර්ණ වෙන ලෝකයක්. කොටස් බලපෑම් කාට සමස්ත බැලීම වෙන ලෝකයක්. ඒක දරා ගන්න බැරි කෙනාට හීනයයි ඇත්තයි තේරුම් ගන්න බෑ. දකුණු මුලේ වම් මුලේ ක්‍රියාකාරකම් දෙකම දරන්න බෑ. ඒකට ක්ෂීසොෆීනියා බයිපෝලා ලෙඩේ වෙන්න භාවනා කරනකොට පිස්සු හැදෙනවා කියන එක සාධාරණයි. මොකද මේ එක එක හොල්මන් කරලා පෙන්නන දරන්න පුළුවන්ද කියලා බලන්නේ සද්ධාව තියෙන කෙනාගේ විතරයි. සීල තියෙන කෙනාගේ විතරයි. සතිය තියෙන කෙනාගේ විතරයි. ඒක ඕනේ පැත්තක් ගහද්දී සද්ධාව තියෙනද සීල තියෙනද සතිය තියෙනද? මැරෙලා නැද්ද නිඳ කියලා නැද්ද සතිය තියෙනද? අන්න ටික බලන්න ගියාම පුදුම පැත්තක් ඒකේ විරුද්ධ වෙන්න පටන් ගන්නවා අපි නදකපු එකක්. බලනකොට අපි ඔක්කොම නිවන් දැකලා ඉන්නේ. එක්කෙනෙක්වත් පිළිගන්න ගන්නවා. එක්කෙනෙක් කියනවා අසවලසවල් ජඩකම් කරන්න තමයි නිවන් දැකලා තියෙන්නේ. අසවලසවල් බලුකම් කරන්න තමයි නිවන් දැකලා තියෙන්නේ. ඒකෙන් තමන්ගේ බලු ලයිස්තු හදාගෙන ජඩ ලයිස්තු හදාගෙන ඉතින් අනිත් එකනාගෙත් ඒ වෙනුවට මම විතරනේ අරටත් ජඩ ගන්න තියෙන බලුකම් තියෙනවා කියන කොච්චර තමයි සාහිත්‍ය කියන්නේ. මිනිස්යාගේ සාහිත්‍ය කියලා කියන්නේ අනුගේ කුණ කන්දල් බැලිලක් අතර. ඇතුලේ තියෙන දබරතරන වගේ පිරිසුදු මනස දැක්කනම් කවදාකවත් මිනිස්සෙක් මිනිසෙකුට නිග්‍රහ කරන එක. අන්න ඒක තවදුරටත් ඔක්නයි වෙන්නේ. තවදුරටත් පන්නරේ හිටින්න. ටිකට විපස්සනා දෘෂ්ටි කෝණයෙන් බලන්න කියන තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සතියෙන් සමස්තය දිසා දිහා බැලීමට එක් අරමුණ සතියෙන් සමස්තය දිසා දිහා බැලීමද එක් අරමුණක් දිහා බැලීමද වැඩි හොඳ වන්නේ. මට එක් අරමුණක් දිහා බැලුව විට සතියේ ෂාප්නස් එක වැඩිය. මට හිතෙන විදිහට සමස්තයේ සතිය යොමු කළ යුත්තේ සමස්තයට සතිය යොමු කළ යුත්තේ එදිනදා ජීවිතයේ කටයුතු වල යෙදෙන විටය. එක් අරමුණකට සතිය යොමු කළ විට සති බොජ්ජංගය වෙත ළඟා වීමට පහසුයයි මට සිතේ. මම වැරදිද නිවැරදිද යනුවෙන් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙනු වනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේ විද්‍යානුකූල මනස තියෙන පරුස මනස තියෙන පුරුෂ වම් වලින් කතා කරන කෙනා එහෙම තමයි කියන්නේ. ඒක නට අර සමස්ත දැකීම නිකන් බොළඳ වැඩක්. නිකන් සාහිත්‍ය වැඩක්. ඕනේ කියලා. අර පැත්තෙන් බලන කෙනා තමයි මේ වින් වින් බලන්න කියලා තමයි මේ ලෝකේ කෑවේ. විනාශ කෙරුවේ ඒක කරන්න කියලා නිසා එකිනෙකට සමස්ත දෙයක් නැහැ කියලා අරගත්තේ බාට කට්ටිය මේ ගල්ලට බයයි. නමුත් මේ දෙකෙන් කොයි එකටද යන්නේ කියලා අපිට කිසිම සෙයිකක් නැහැ. ඒක හිත විසින් වරින් වර මෝඩ් එක වෙනස් කරනවා. එකක්වත් අපිට we have no choice අපිට ඒක තෝරන්න බෑ අපිට ඒ ස්වච්ඡන්දයෙන් තෝරන්න බෑ ඒ වෙන දෙයකට වෙන්න දෙන්න ඇවිදිනකොට දකුණු කකුලෙන් යන්නේ වම් කකුලෙන් යන්නේ කියන්න බෑ දකුණින් වමට යනවා වමෙන් දකුණට යනවා මේ දෙක සාපේක්ෂව ඉట్లా තියෙන්නේ ඒ සාපේක්ෂතාවය මට වෙනස් කරන්න බෑ වෙනස් කරන්න ගියොත් භවනා කෘති වෙනවා භවනාව අපබ්‍රන්ත වෙනවා මේක වෙන තාලෙට වෙන්න අරින්න අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවසමින් දෙන්නම හොඳේ කියා. ඒතර අම්මා හොඳයි කිව්වත් ඒකට අයියා ඊ කියන. තාත්තා හොඳයි කියනකොට නංගි ඌ කියන. දෙන්නම හොඳයි සිංගල් පේරන්ට් ෆැමිලි දරුවෝ තමයි අප්සෙට්. දරුවෝ දෙන්නම ඉන්නවා. තුනුරුවන් සරණයි Most Venerable Bhante, last night you explained that Akasanyayatnaya, Akasanyayatnaya is a difficult concept to grasp and even more so to experience it. I understood, uh, I understood you said that Akasanyayatnaya is present in the breath and it is more prominent at the end of the exhalation, exhalation of breath. I also understood um, that you said previously uh, that in the practice of anapanasati, one may experience stillness uh, within bracket akasanya chayatane. After the breath, uh, after the breath become fine or vanish. Ah, okay. One may experience stillness after the breath becomes uh, fine or vanish. Uh, from Kamatahan letters, I gather that some yogis at this retreat may have experienced this uh, stillness am I correct in assuming that I unders, uh, understood uh, as you were saying this these yogis have already grasped and experienced akasanyayatane. Akasananchayatane. කම නැවලියනකව දත් නැමෙනවා අපබ්බන්ත වෙනවා ඒත් කොහොමද මේක තමයි process එක මේක වෙන්න ආරිනවා මිසක් 100 100ක් මේක කාටවත් යන්න බෑ නමුත් එක්කෙනෙක්වත් අපට ගන්න නැත්තේත් නැහැ ඉතින් මේ කරගෙන කරගෙන යනකොට සයන්ස් එකේ ෆිසික්ස් වල ඇන්ටිමැටර් කියන එක තෝරගන්න අවුරුදු 200කට වැඩි කියලා මැටර් එක ඔක්කොම තෝරන තෝරන හැම එකකටම ඇන්ටිමැටර් එකක් තියෙනවා ඉතින් ඒ වගේ තමයි අපේ භව ප්‍රත්‍යක්ෂක භව ප්‍රත්‍යක්ෂ තියෙන්නේ භෞතික විද්‍යාව කියන්නේ භව ප්‍රත්‍යක්ෂය විතරයි තියෙන ගියාගෙන යන පිස්සු. ඒ පිස්සු කියලා තමයි අපි විනාශ කරුවේ ලෝකේ. භව ප්‍රත්‍යක්ෂය. ඒක හරියට ගහක් තියෙන හැවනල්ලක් වගේ. ඉතින් ඒක ඉන්ද්‍රයන්ට ගොතුරු වෙන්නේ නැහැ. ගොතුරු නොවීමෙන්ම ඉන්ද්‍රයන් දිගේ යන කටට කවදාකවත් ඇන්ටි මැටර් කියන කල්ලන්න බෑ. නමුත් ඉලක්කම් බැලුවොත් මැටර් කියන එක, දේවල් කියන එක තියෙන්නේ මුළු අවකාශයෙන් දශම 104ට අඩු ප්‍රමාණයක්. ඇන්ටි මැටර් තියෙනවා 96ක්. ඒකෙන් dark matter and dark anti matter 170ක් ඩාර්ක් මැටර් 126ක් ඇන්ටි මැටර්. ඒ තුල තියෙන දේ less than 5% insignificant. ඒක තමයි බුදුරජාණන්සේ ශූන්‍යය කියලා කිව්වේ. අපි ඒක නෙමෙයි බෙදා ගන්න බැරුව නටන්නේ. අර 104 බෙදා ගන්න බැරුව තමයි මේ නඩු රණ්ඩු සරුවල් කරන්නේ, ඉඩම් නඩු යන්නේ. ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්න. මේකෙන් තව තියෙනවා 126ක් ඇන්ටි මැටර්. 170ක් ඩාර්ක් මැටර්. ඒක සමස්තය දැක්කම මොනවටද මේ නටන්නේ? දකින්න බැරිකම නෙවෙයි තියෙන්නේ. දකින්න ඕනේ නැතිකම. ඒ තරම්ම අපි මේ මේ මේ ද්‍රව්‍ය මත පරිඋත්ථානයේ කෙලස් මත ඔබ්සෙස්ඩ් මේ රූපෙට ඒ තරම්ම බැඳිලා භව රාගයේ සදනා රූපෙට මැටි ඇයිද ප්‍රේම කලේ කෝසපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණි තම්බි කෙනෙක් කියන්නේ කාටද කියන්නේ මේ සකල සිරිපිටි ශ්‍රී ලංකාවේ බෞද්ධයාට ඉතින් ඒ නිසා ඒක අල්ලගන්න බෑ කියන එක සාධාරණයි නමුත් මේකෙන් පටන් ගන්න මේක වළක්වන්න බැරි දෙයක් 104ක් තියෙන දේ මෙච්චර දෝෂකරන රණ්ඩු කරනවා නම් බුදු කෙනෙක් පහළ මේ 100ම දැකලා සඳහන් කරන දේ බුද්ධ ආගම්පොත් කියවන්නේ නැත්තේ කට්ටිය ඒක දකින්න කැමති නෑ ඒ කට්ටිය කැමති අයිසෙක් නිව්ටන් කියවන ඒගොල්ලෝ කැමති අයින්ස්ටයින් කියවන මොකද ඒකේ තියෙන්නේ මැටර් එක විතරයි රූපේ විතරයි එදි මේ රූපෙට බැඳිලා මේ කරන සෙල්ලමේදී හරි මේක තියෙනවයි කියලා දැනගත්ත එක හරියි ඒකේ වගතුක විභාග ඉඩක් අරින් ගම් වයින් ගම් හොයන්න ඕනේ තියක දැන ගැනීම පවා අධ්‍යාත්මිකයි ඒක නිකන් මේ නිෂේධනය කරන සුළු අපි මේ කරන විකාරේ පොඩියම අසුචිත් එක්ක කරන සෙල්ලමක් වගේ කුමත කුමරිකාවන් වැලි ක්‍රීඩාවක් කරනවා වගේ මේක අල්ලගෙන නටනකොට බුද්ධ ආදී උත්තරමෙන් ආසලා මේක දැකලා කතා කරනකොට අපිට ඇයි ඒක විශේෂෝචර වෙන්නේ නැත්තේ අපි පිළිගන්නේ අපේ ඉන්ද්‍රයන්ට අහු වෙන්න කියලා විතරයි ඒ ධර්මතම ඉදරන්ට අපි බැගෑ වෙලා බලු වෙලා ගෝණේ. එහෙම නැත්නම් කියන්නේ දාස වෙලා වැඩ කරනවා. දේශයෙන් තුනක් අහුවෙච්ච මිනිහා ඕගේ ඇනි නාශන දාගත්ත මීහරක වගේ මාරයා යහට මෙහාට ඕල්ලලා දාන. ඒ නිසා මේ ඇන්ටි මැටර් දිහා බලන්න ඒ නැත්නම් අවකාශය දිහා බලන්න ඒක අනන්තයි. ඒකේ පොඩ්ඩක් පාමින දූවිලි කැලේ ටිකක් විතරයි මේ රූපේ කියන්නේ. ඒක තමයි අපි මේ නලවන්නේ. ඒ නිසා රූප ලෝකෙ ඉක්මවන්න ඕනේ. අපි භාවනා කරනකොට එතකොට වෙන මේ ලෝකෙදීම අපි නොදන්න වෙන ශේෂ්ඨයකට යනවා. ඒකට වෙනමම ඉපදෙන්න ඕනේ නෑ. මේ රූපෙට තියෙන ආසාව පොඩ්ඩක් අඩු කරලා අර පැත්ත අදහගෙන ওই දිගට කරගෙන යන්න. ඒකවල තව තව ඕක තීරණය කරන්න. එරුවන් සර්ණයි. 13 Thursday. Dear Venerable Bhante, firstly I would like to thank you for this opportunity. Uh, this opportunity. Secondly, I would like to take this uh, rare opportunity of uh, mine to report you on my meditation as below. Walking meditation. Uh, cons uh, technique concentrating on the movement of feet while walking and uh, thereafter building awareness around me uh, experience, after 20 to 30 minutes of uh, meditation, I felt uh, very light on my head. Then uh, was uh, as uh, it was as if I had no head. Sitting meditation technique, starting with uh, metta, and and gradually. Uh, turn into concentration, moving to which moving with the breath. Experience very few images of uh, those known to me uh, was appearing. I was able to watch them without any conflict or attachment. No other experiences. Question. Dear Venerable Bhante, would you please uh, be kind enough to advise uh, if I should meditate this way within limits until the next retreat, retreat so that I, I have good guidance to move forward in meditation. Second question, uh, practice dana and sila uh, so as to balance my meditation practice as advised. Could you also please advise how I should uh, strike a balance between my work between my work to ensure dana, sila and bhavana uh, uh, at the same level. So to see the early part, it's clearly indicated my attention is on the leg, but nothing mentioned about the experience. Mentioning about the head lightness. And then clearly mentioning about the breath, nothing mentioned about the breath. And right round things. So that is the way we miss the bus. So therefore, whenever you appoint, when uh, take, a, take an object, at least write one sentence about the experience of that very object. That is the starting point. Otherwise, we will start comfortable stories and you appoint this object, never talk about that. That is what happened in the day-to-day -day activities. So that is why the miscommunication. Please, if you are focusing attention on your leg, what, what did you feel? What did you experience while walking? And if you are paying attention to the breath, what it was like? So how how skillfully you avoid it, if you are about to see, everyone is the same. Everyone is talking and pointing something and talking about the book and book stories. That is the whole media today. All newspapers, radio, everything. You missed the bus. So therefore, later we can think about the Dana Sila Bhavana. At least when you are telling I, my focus is there, Try to share one experience, at least one, of the primary object. Then you have nothing to wait till the next retreat. You can gain something from here. We have to move into the next. Venerable Bhante, during mindful sitting, I tried observing how the exhalation was uh, fading away. But after two or three cycles of breath, I felt my breathing wasn't uh, flowing naturally. At the same time, I did not intend to control my breath. However, from those few breaths, I noticed uh, I did like to see exhalation fading away than inhalation, than inhalation. Because at the end of inhalation, my body was filled with air and was tensed, or oh, within bracket pressure. Sometimes I took deep breaths about 8 to 10 times during this mindful sitting. But I am unsure whether I took those deep breaths artificially or I was just observing. I had no judgment, so I moved on to observe what was happening next. During this same uh, session, I observed uh, different aspects of uh, breathing near nostrils, such as hot or coldness of air, the length of the breath, or sometimes the rising and falling of the abdomen. I also observed pains arising, but this time when I closely observed its behavior, uh, observing, uh, observed its behavior, it slowly faded away. Then I uh, came back to primary object, breathing, in and out. Another observation was how many hands and palms felt. Another observation was how my hands and palms felt like a singular mass, like a globe, with full of energy, sitting on my lap there was no such distinct um, uh, distinct uh, boundary to this globe. But I kept observing my breath. After a while, I changed my posture. The same sensation came back. This time I moved one of my finger, uh, fingers to verify whether my hand, uh, hands are numb or not. I staged, uh, I stayed in this mindful sitting for about one hour and 30 minutes. If I wanted, I could have stayed longer. But I just uh, opened my eyes and uh, ended that session. Bhante, please advise whether I am in the right direction of my practice. Also, in my fourth point, uh, where my hands and palms feel like one mass of energy, should I explore more about it or continue to notice my breath, keeping as it is? The next question is, uh, uh, reflecting back on my report, I have a small doubt will I ever find uh, water or am I digging holes? Everywhere by not focusing onto one particular object like breath in my nostrils. Into detail, much merits. Only one point I would like to stress even if you see down breath, or even if you see the, the pain, or even if you see the limb, arms and limbs, whenever the boundaries disappears, you become bewildered. So whenever the breath is disappearing, boundaries disappearing. When the pain disappearing, boundaries disappearing. When you look at the palms and arms, while in the city posture, boundaries disappearing. So when and where happen, it excitement happen. That is due to your love to your body, to the love your life. So this is threat. It's very clearly indicated at least three times. So next time go prepare from boundaries to no boundaries, breath to no breath, pain to no pain, legs and arms to just energy. So there are, don't be discriminate, just be observant. There is no pondering, just be observant. You have come to the brim, you have to continue. When you are continuing, all your questions will be answered. So patiently you have to proceed along the same way where the boundaries are disappearing. That's the point. We, our mind become mind loses its grip. So that's the point. Yogi must observe mindfully. That is exactly vipassana. So please try. who wants to Bhante, when I uh, like when I lose all the boundaries and uh, come into that uh, like all energy, uh, all energies position, where should I look at? Like there's nothing to. So this is the point where your mind becomes bewildered. Don't ask questions, just continue. When the breath disappearing, that is what happens. When the pain disappearing, that is what happens. So their mind asks what to do. Mind is try to re-establish ego, re-establish conceit. So you must don't give, you must not give any clue. Just ask mind to just continue. Asking question means you are breaking the train. Because I could see my breath cannot feel my hands. So no, breath also at the end of the out-breath, disappearing end, this is what happens. The breath become energy. Breath has boundaries, energy has no boundaries. And the pain become energy. They are the boundaries are losing. The hand become just energy. Boundaries are disappearing. When that happens, mind become excited. Don't fertilize it. Just ask mind, just be aware what is happening mind is get threatened. So, when the boundaries are losing, you feel like the thing is losing. But the Buddha says things never loses, its shape loses, from the matter changes into the energy. Dravya, adravya vira. So this is happening not in a big laboratory, this is happening under your very nose. With the mindfulness happening, whenever you try to analyze it, you lose the train. You have to just let it happen again and again. You have to, whenever you ask what I have to do, you have to say, mind your business, bloody fool, get out, let the thing happen. Rational mind is coming and play hell there. That is what you call egotistic analysis. Don't entertain. Just let the energy to be energy, again the hand to be hand, or oh, breath become breath, or oh, energy be, breath become energy. Or oh, pain you have clearly mentioned, pain disappears. Pain disappears, then it become energy. Everything ultimately going to energy. Their mind has nothing to say, rationality has nothing to say. So you have to facilitate in such a way, don't fertilize rational mind, don't rationalize it. Just observe as an innocent observer. Do you understand? I have my, my fair doubts. <laughs> but anyway, it is written very clearly, so very easily I can I can give the uh, instruction whenever thing disappearing, don't ask questions. I didn't like uh, during the meditation. I didn't question anything. I was just observing. Yeah. Uh, and second time, I just wanted to confirm whether it is was not or like Never mind. That is that is the mind. That is the mind. Make a case out of that. Don't let the mind to play. Don't mind to be rationalized. Just ask mind, just observe as if you are a blind person experience as if you are a dumb or as if you are an idiot or like a dead person. Just let it happen. You can see how the mind becomes smart. Asking this and that question and so somehow the other it is going to cut, break the train. Don't let the train break, train to be break, broken. Just let it happen. It is not science, this is an art. To, to get the balance and let the thing happen without poking fingers. Understand? Still I have my doubt. <laughs> I have like the other question it wasn't answered. Um, other? Other question I asked. no, no, we have only three minutes. How many questions available? This is enough for you. We will take the mic. Please. Take care about when, whenever it is losing the boundaries. Yeah, that is answered. That is a, um, that's a crucial thing in what is written. That is your challenge in the next city not only in sitting, everywhere. Everything about to lose the boundary. That's the point. Thing is disappearing, so they are keep an eagle eye to see. Don't ask questions. Just look at it. Asking question is completely kaka. Kaka. Don't fertilize it. Just be innocent. Okay, grab the hand, my mic, otherwise she will not give. ඒ වුණා සර් තව තුනක් විතර තියෙන භාවනා සම්බන්ධව ඊට පස්සේ තියෙනවා මේ මාත්‍ය මාත්‍ය උත්තර දෙන්න කිව්වේ අක්කල් තියෙනවා මම ඒකල මම යනවා ඒ තුන ගන්න ඔය කියන තුන ගන්න ඒ වුණා සර් ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ආනාපාන සතිය වැඩිම මා පළමුව මුළු ශරීරයට හිත යොමු කොට ඉතා ස්වල්ප වේලාවක් ශරීරයේ ස්පන්දනයේ නිරීක්ෂණය කොට පසුව එදා එමෙහිට නාසිකාග්‍රයට හිත යොමු කිරීම කරගෙන ගියෙමි. මුල් දින දෙක තුලදී දෙපා වල දැනුණ තදබල වේදනා නිසා ආනාපානයේ සිත පවත්වා ගැනීමට වෙහසක් දැරීමට සිදුවිය. ඒ නිසා මේ ධර්මක සියුම් පසුතැවීම් ස්වභාවයක් සිතට දැනුණද මෙම தત્ත්වයේ ඉදිරි දින කිහිපයේදී මග කරවා ගත හැකියයි විශ්වාසයකුද ඇතිවිය. මෙහිදී ඔබ වහන්සේ ඒ කමඨහන් සුද්ධ කිරීමේ උපදෙස් මට අතිමහත් උපකාරයක් වුණි. සාදු සාදු. ඒ උපදෙස් අනුව වේදනාවට නොකමැත්තත් සමාධි සුවයට ඇලුම් කිරීමත් ක්ලේශයක් බව තදින් සිතර ගතිමි. ඒ නිසා වෙන්දෝ තුන්වන දිනේදී වේදනාව තදින් නොදැනුන අතර ආනාපානයේ සිත පවත්වා ගැනීමට හැකියාව ලැබුණි. වරක හුස්ම රැලි කීපයක් එක දිගට නිරීක්ෂණය කිරීමට ඒවා තුනී වී යන සැටි ආස්වාසයේ සිසිලසක් ප්‍රාස්වාසයේ උණුසුම් ස්වභාවය නිරීක්ෂණය කිරීමට හැකි විය. 4 5 6 වෙනි දින වන විට ශරීරයේ නොදැනී ගිය අවස්ථාද ශරීරයේ තැන් තැන්වල මතුවන වේදනා ස්වරූපද අත්දැකීමි. ඔබ වහන්සේ දේශනාගේ දේශනා උපදෙස් වලට සවන් දීමෙන් ලද දැනුම ප්‍රයෝගික කොට අද දින පරයන්ට භාවනාවේදී සිතේ නිසල ස්වરૂපයක් වරින් වර ඇති වී නැති වී යන සිතුවිලි ශරීරයේ මතුවන වේදනාකාරී තත්ත්වෙනුත් එක හා සමානව නිරීක්ෂා කිරීමට උත්සාහ ගතිමි. ඒ අවස්ථා තුනෙන් මා ඊතාසියුම් වැඩි කැමැත්තක් හිතේ පවතින නිසල ස්වરૂපයකට ඒ අවස්ථා තුනේදී මාගේ සිත ඊදාසියුම් වැඩි කැමැත්තක් හිතේ පවතින නිසල ස්වરૂපයට ඇති බව වටහා ගතිමි. මුලදී භාවනාවෙන් යම්කිසි සමාධි මට්ටමක් අපේක්ෂා කළද පසුව ඔබ වහන්සේගේ දේශනා අනුව ඇති වී නැති වී යන අත්දැකීම් පමණක් නිරීක්ෂණය කිරීමට පුරුදු වුණෙමි. එහෙත් සිත ඊතා සුපරීක්ෂාවෙන් බැලූ විට ඉහත් සාර්ථකී සමාධි මට්ටමක් අපේක්ෂා කරන බව සම්පූර්ණයෙන් නැති වී නැති බවද වටහා ගතිමි. මා මෙතෙක් තේරුම් ගත්තේ සහ ඒවා භාවනාවට ප්‍රයෝගී කරගත් ආකාරයන්හි යම්කිසි දෝෂයක් ඇතනම් ඒවා නිවැරදි කර ඒවාට අදාළ උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ දෙපා නැමද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ওই විදිහට සමාධියට සාන්ත භාවයට නිස්කලංක භාවයට කැමැත්ත තිබුණා නම් තියනවා කියලා දැනගත්තොත් ඒකේ හානිය අඩුයි. නොදැනගෙන ගියොත් තමයි අපිට හැබැයි වෙන්නේ. නිසා ඒක තිබුණාට ප්‍රශ්නේ නැහැ තියෙන බව දන්න නිසා. මේ යන ක්‍රමය හරි ඒ ඒකට තියෙන කැමැත්තත් එච්ච ලොකු දෝෂයක් විදියට දකින්න එපා. ඒක දැකලා තියෙන නිසා ඒකෙන් වෙන දෝෂය අඩුයි. ඔය විදිහට ඉදිරියට යනකොට ඒක පිළිබඳව තමන්ට පාලනය නැතුව ඉන්න පටන් ගන්නවා. පින්වත් ස්වාමින් වහන්සේගෙන් අවසරයි. අද උදේ වරුවේ සක්මන. වෙනදා සක්මනට තෝරාගත් ස්ථානයේම අදත් සක්මන් සතිය පිහිටවීම පුහුණු කළෙමි. ඔළවේ ගැටෙන විට දැනෙන තද බවත් උණුසුම් බවත් මුලින් නිරීක්ෂණය කළෙමි. දකුණු පාදයේ කෙන්ඩාවල සිට දන හිසටත් ඉන්පසු උකුලට දක්වා විහිදී යන වේදනාවක් දක්නට ලැබුණු ලැබුණි. දකුණු පාදයේ ශරීරයේ මුළු බර ගන්නා විට වම් පාදයේ નિરાයාසයෙන් ඉදිරියට යන සැටි දැනගතිමි. මෙලෙසින්ම වම් පාදයේ මුළු බර ගන්නා විට දකුණු පාදයේ નિરાයාසයෙන් ඉදිරියට යන සැටි නිරීක්ෂණය කළෙමි. හරියට කරත්ත රෝදයක් අරගෙනවාසේ දැනුනි. ඔබ වහන්සේ පෙර දිනයක පෙන් වූ ඒකාරෝ ස්ලයිඩ් එක මතක් විය. ටික වේලාවකින් දකුණු පාය වැඩි වැඩ කොටසක් කරන බව දැනුනි. ඇවිදලාවක ඇවිදිනවා වෙනුවට පඩිපෙළක උඩට යනවා මෙන් දැනුනි. මේ බව සෑහෙන වේලාවක් යනතුරු නිරීක්ෂණය කළමි. මෙවැනි වේලාවක කළ යුතු දෙය කරුණාවෙන් පහදා දෙන්න. හැරෙන වේලාවේදී සමබරතාවය සඳහා මුළු ශරීරයම සිදු කරන කොම්ප්ලෙක්ස් ක්‍රියාව නිරීක්ෂණය කෙළමි. අද උදේ වරුවේ පර්යංක භාවනාව. 8 9 අතර පරයන්කයට වාඩි වී ටික වේලාවක් හුස්ම රැල්ල ටික වේලාවකින් හුස්ම රැල්ල තුනී වී ගොස්ය. වේදනාවක් සොයා ගැනීම ශරීරයට ශරීරයේ ස්කෑන් කළෙමි. එහෙත් වේදනාවන් සියල්ල තුනී වී ගොස්ය. අරමුණක් සොයා ගැනීම සඳහා විනාඩි 20ක් පමණ උත්සාහ කළෙමි. සිතට මහත් වේසක් දැනුනි. මේ සියල්ල සිටුවේදී තාමත් පිටුපසින් සතිය ඇති බව දැනගතිමි. අරමුණක් නොමැතිව සතිය පවත්වා ගන්නට පටන් ගතිමි. ඊතා ඉක්මනින් සිත තැම්පත් වී සමාධිගත විය. ඉතිරි මුළු කාලයම එසේ සිටීමට හැකි විය. දෙවැනියට 10 11 අතර පැය උදේ මුල සිටම අරමුණකින් තොරව මුළු පැයම සතිය පිහිටුවීමට හැකි විය. අරමුණක් ඇතිව කරන පවත්වන සතියට වඩා මෙය වඩාත් ප්‍රබලව සතිය වැඩිවීමට සුදුසු බව මාගේ අදහස විය. ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. මේක දිගට ලියන්න ගියාම ඇත්තට නිල කරනවා හරිම හොඳ උත්තර කරුණු ලියන්නේ ගුණ නැති නිසා සක්මනක් කියනවා පරියන්ක එකක් කියනවා තාය එකක් කියනවා එතකොට හරි අමාරුයි මේ මුළු එකම අදා තේරුම් අරගන්න. ඉතින් තියෙන මතකෙන් කතා කරනවා නම් සක්මන් කරනකොට කොයි වෙලාවකදී Tamanට සතිය පිහිටියා නම් ගිහිලා යහකට හැරෙනකොට යන ඉරියව්ව හිටගෙන ඉන්න ඉරියව්ව හැරෙන ඉරියව්ව ආය හිටගෙන ඉන්න ඉරියව්ව ආය යන ඉරියව්ව කියලා අර ඉරියාපත සංදිවලදී සතිය කැඩෙන්නේ නැති වෙන කටයුතු කරනවා. හරියට තෙල් කලයක් ඔළුවේ තියාගෙන ගිහිල්ලා හැරෙනවා තෙල් කලේ පිටතට වල තියෙදි කඳුලක්වත් වැටෙන්නේ නැති වෙනවා. ඒ නිසා ඉරියාපත සංදි ස්ථානවල සති පැවැත්වීම හරීම සූක්ෂම දෙයක්. ඊට පස්සේ මේ පරියන්ක භාවනා පළවෙනි එකේදී අරමුණු කියලා කියන්නේ කෙලස් කියලා හිතාගන්න. ඒ නිසා අරමුණු හොයමින් විනාඩි 20ක් හිටියයි කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ හිතට කෙලස් නැතුව ඉන්න බෑ. ඉතින් කෙලස් හොයන. පස්සේ කිව්වොත් එහෙම අරමුණු නැති එක හොඳයි. අරමුණු නැති කී සති පිටවන්න ඕනේ කියලා අහලා තිබුණ නැත්නම් අපි දිගටම කෙලස් හොයවයි හිටිනවා. ඒක බුදුරජාණන්සේ 14 ආකාරයෙන් පෙන්ලා දීලා තියෙනවා සනිමිත්ත වගේ අරමුණක් කියන්නේ කෙලෙසයක් ඇහෙනවා කියන්නේ කෙලෙසයක් දකින්නවා කියන්නේ කෙලෙසයක් ඒ ඔක්කොම ගෙවන් වෙනකම් කරන්න කියලා. ඉතින් එතකොට නැති වුණාට පස්සේ මොනක්වත් නැති වුණාට පස්සේ පාළුව තනිකම කියලා අපි හොයන්නේ කෙලෙස් තමයි. ඉතින් කවදාද කියලා දෙන්න පුළුවන් උන සතියට ඉන්න පුළුවන් කෙලෙස් නැතුව කියලා. එයාට තේරෙනවා මේක කවදාකවත් නෙවෙයි අහසේ යාත්‍යන්තරව අහසේ යනවා වගේ පොළවේ නැතුව. ඒක පුළුවන් වුණාට පස්සේ ලොකු සතුටක් එනවා. ආයෙත් කොල්ලොත් බහිනවා ආයෙත් නැගිනවා. ඉතින් මේ කටයුතු තමයි දිගට කරලා අපි පුළුවන් තරම් අරමුණු ගෙවම් කරන කෙනෙක් කෙලස් ගෙවක් කරනවා කියන එක හිතාගෙන කටයුතු කරන්න කියන එක තමයි කියන්නේ. අතිවර්තර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව අද දින සක්මන් භාවනාවෙන් පසුව මම පරයන්ක භාවනාව සඳහා වාඩි වුණෙමි. වාඩි වී කය දෙස සිත යමා සිටින විට ආස්වාසය ප්‍රස්වාසය හොඳින් වැටහෙන්නට විය. ආස්වාසය නාස් කුහර දිගේ ඉහළට යන සැටිත් ප්‍රස්වාසය පහළට එන සැටිත් නිරීක්ෂණය කළෙමි. ආස්වාස කරන විට එය සිසිල් බවක් ප්‍රස්වාස කරන විට එය උණුසුම් බවක් නිරීක්ෂණය කළෙමි. මෙසේ ටික වේලාවක් ගත වූ පසු ආස්වාසය සහ ප්‍රස්වාසය ක්‍රමෙන් කිටි වී සියුම් වී නොදැනී ගියේ. ඉන්පසු මා ඉහළ ඉහළම ඒකාග්‍රතාවයක් ලබා ගැනීම සඳහා ප්‍රථම ධානය ලෙස මෙනෙහි කෙරේ. කීපවරක් මෙනෙහි කිරීමේදී සියුම් ප්‍රීතියක් දැනුන අතර ඉන්පසු නැවත දෙවන ධානය ලෙස මෙනෙහි කෙරේ. ඉන්පසු අත්විඳි මද සුවදායක தත්ත්වයේ අතරතුරදී තුන්වන දාන ලෙස මෙනෙහි කෙරේ. හිතේ ඇති ඒකාග්‍රතාවය වැඩි වූ බව දැනුම් විට එය සතර වන ධානයේ ලෙස මෙනෙහි කර නතර කෙලෙමි. ඉන්පසු කිසි නොදැනෙන ඇනක මොහොතකට සිත රැඳී ඇති බව නිරීක්ෂණය කෙලෙමි. ධාන වලින් විදීම හෝ ශූන්‍ය අවස්ථාව පිළිබඳ සුවිශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් නැති බව දැනගතිමි. විශේෂ ටික වේලාවක් බලා සිටින විට සිත පැත්තකට වී මෙදෙස හොඳට බලා සිටින බවක් දැනෙන්නට විය. ඒ අවස්ථාවේදී සිතෙහි ඇති නිකලෙස් බවත් බවක් වැනි හැඟීමක් දැනෙන්නට විය. මෙදෙස මෙසේ පලා සිටින විට තීව්‍රාත්මක ශක්ති කදම්බයක් ශරීරයේ උඩු කොටසින් යට පාදයේ ප්‍රදේශයේ දක්වා සුළු මොහොතකින් ගමන් කරන බව නිරීක්ෂණය කළෙමි. ඉන්පසු නැවත නැවතත් සිත හිස් අවකාශයේ මොහොතකට රැඳී තිබී සිතුවිලි වලටත් නැවතත් හිස් අවකාශයේ වෙතටත් වරින් වර මාරු වෙමින් මගේ පරියන්කේ නිමා විය. ඒ කිසිම මොහොතකදී සිතෙහි විශේෂ කැමැති හෝ අකමැති අවස්ථාවක් නොවූ බවද නිරීක්ෂණය කළෙමි. මා විසින් නිරීක්ෂණය කළ ශක්ති කදම්බය ඔබ වහන්සේ දේශනා කළ මූලික ශක්ති ප්‍රභවයේද මගේ භාවනාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට සුදුසු උපදෙසක් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ අත් වේවා. මේ වගේ දෙක වතාවක් වින්දට මොන විදිය විනිශ්චයකටත් යන්න නරකයි. ගියොත් එන්නේ මේ තොරතුරු අඩු තත්ත්වයක් කර දෙදී නඩුවේ සාක්ෂි අඩුව තියෙටි විනිශ්චය කරනවා. එතකොට අසාධාරණ පස්සේ පිළිසාරිය. ඊට මිට වැඩි හොඳ හොඳට සාක්ෂි හෙන්නරි. මේකම වෙන්න අරින්න තම 7-8 සැරේ 10-12 සැරේ 3 ලක්ෂ වාරයක් වෙන්න අරින්න. ඒකට Tamanටම ඔය කරපු දේ පිළිබඳව Tamanට තියෙන සැකේ නැති වෙන්න තියෙන එකම දේ තමයි මේකම නැවත කරන්නේ. වෙන විදිහකට කියනොත් මේක හරි. මේක නැවත නැති කිරීමේ නොකිරීමේ අඩුපාඩු විතරයි තියෙන එක කරනකොට ඔය තියෙන සැකේ දුර වෙනවා. දේශනා සම්බන්ධව ක්වෙස්චන් එක. දේශනා සම්බන්ධව. ඔබ වහන්සේගේ අගාරුවාදාසන දේශනාවේදී පැවසුවා මට අහුණු විදිහට ඉවැරදි නම් සංස්කාරයන්ට ක්‍රියා කරන්න ප්‍රතික්‍රියා කරන්න එපා කියලා. ඒ කියන දේ මට පැහැදිලි නැත. කරුණාකර මේ නැවත පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. මට අහුණු විදිය වැරදි නම් සමාව දෙන්න මැනවි. තෙරුවන් සරණයි. ක්‍රියා ප්‍රතික්‍රියා කියන්නේ සංස්කාර තමයි. සංස්කාර වලට ක්‍රියා කරනවා සංස්කාර වල ප්‍රතික්‍රියා නෙවෙයි. ක්‍රියා කිව්වොත් ප්‍රතික්‍රියා කිව්වොත් ඕකම සංස්කාර. ඒක ඒක තේරුම් ගන්න. එතකොට ප්‍රශ්න මොකද්ද වෙන්නේ කියලා ආයතරයක්. ඒ දෘෂ්ටි කෝණයෙන් බලලා ප්‍රශ්න නගන්න. ඒ නිසා ක්‍රියා සහ ප්‍රතික්‍රියා කියලා ඒවට සංස්කාර සංස්කාරට ක්‍රියා ප්‍රතික්‍රියා කරන වෙන එක නෙවෙයි. ක්‍රියාවක් වෙනවනම් ඒක සංස්කාරයක්. ප්‍රතික්‍රියාවක් කරන එක සංස්කාරයක්. ආන්නේ විදිහට දාලා භාවනා කරන්න බලමු මොකක්ද එන ප්‍රශ්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ පැවසුවා විපස්සනාව වේදනාව හෝ සංඥා හෝ සංස්කාර හරහා යා හැකි කියා. සංඥාව හෝ සංස්කාර හරහා යනවා නම් මේ දෙකම එකටද කළ යුත්තේ. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඒකට එළඹෙන එකට උත්තර දෙනවා මිසක් මූල ධර්ම විදිහට දෙන්න බෑ. මොකද ඒ චරිත වෙන් වෙන්ව තියෙන්නේ. සංඥා චරිතයෙන් නම් සංස්කාර චරිතය අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා ගෑණිකේ නාඩි බලලා මිනිහට බෙදෙන්න බෑ. ගෑණිකේ නාඩි බලලා. ඉතින් මිනිහා කැමති නෑ ගෑණිකේ අල්ලනවට අත. ඉතින් කියනවා වේද මහත්තයෝ එහෙම බෑ. මම ගෑණිකේ අත අල්ල ගන්න වේද මහත්තයා මගේ අත බලලා නාඩි බලනවා. ඉතින් ওই ප්‍රශ්නේ ඒක තමයි. ඉතින් ඒකට කියනවා නම මොකද්ද කියලා. නම කිරි හොඳයි. ආයෙත් කිරි හොඳයි කියලා ලියලා දෙනවා බේද. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක තියෙන වෙන නෝනාගේ ලෙඩේට කිරි හොඳයි. මේ මූල ධර්ම ප්‍රශ්න දෙක තුනක් අල්ලන්න පටලවා ගන්න ඒ නිසා ඒකේ වැරද්ද මම මේ අනවශ්‍ය දේවල් බනට කියන එක. අතිගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දිනේ පැවසු පරිදි රූප සංඥාවට පැමිණි අවස්ථාවේදී ඇති වූ සමහිත නැවතත් රූපයටත් කාම සංඥාවටත් කාම භූමියේදී යෙදී යුතු ආකාරයේ විස්තරාත්මකව දැනගැනීමෙන් මාගේ භාවනාව තවදුරටත් ඉදිරියට දිරිවීමක් ලැබෙනු ඇතයි මා සිතමි. මා ගැන අනුකම්පාවෙන් උදාහරණ සහිතව පහදා උපදෙස් ලබා දෙන මෙන් දෙපා නැමැති ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත් වේවා. මේක ඇත්තටම වාක් වටින ප්‍රශ්නයක් දිග උත්තරයක් තියෙන්නේ. සංඥා බාටපත් වුණා පස්සේ රූපේ රූප සංඥාව බාටපත් වුණා පස්සේ ඉතිපත් එක නැසත් එක. අන්නේක උද්දට හිත වදින්නනේ. හොඳට හිතවල ගන්න කෙල කෝටි වාරයක් මේක පෙන්වන්න. එතකොට පෙනෙයි රූප සංඥාව තිබුණත් එකයි නැත්ත් එකයි නම් රූපෙට දාලා බලන්න තිබුණත් එකයි නැත්ත් එකයි. ඒක ලොකු පියවරක්. මේ දේවල් දකින්නකොට ඒවට හොඳ නරක හරි වැරදි කියලා දකින්න දකින්න වාරේ ආනහන වාරේ හොඳ නරක එනවා විනුවට ඒ හොඳ නරක නෑ ඔක්කොම එක තලයේ දාලා ගත්තොත් ඊට පස්සේ කාම සංඥාස කාමයට යන්න පුළුවන් මේකෙන් අදහස් කරන්නේ අපි මේ භාවනාවෙන් ලැබෙන අත්දැකීම සම්මා ආජීවයට දාගන්න හැටි. ඉදිරියට ජීවත් වෙනකොට කොහොමද මේක ජීවිතේට පාවිච්චි කරන්නේ කියලා. ඒ නිසා රූප සංඥා පිළිබඳ තහවුරුවක් නැතුව රූප සංඥාවල තුනත් එකයි නැත්ත් එකයි කියන එක සමානයි කියන එක තහවුරු වෙන්නේ නැතුව ඒක රූපෙට දාගන්න අමාරුයි. ඒ නිසා ඉස්සල්ලා මේ කොම්දොර තහවුරු කරගෙන මේ දකින්න හැම දෙයකම හරි වැරදි හොඳ නරක යහ අයහපත් හොයන්න යන්න බෑ. දැක්කනම් දැක්කම තියෙන නැත කරා. අහුණා නම් අහුණම තියෙන නැත කරා. ගන්ධරස පහත එතනින් නැතර කරා. නැත්තම් පොට්ටෙක් වගේ ඉන්න. බීරෙක් වගේ ඉන්න. ඉතින් ඒක නිකන් කිව්වට හරියන්නේ නැහැ භාවනාදී අඩු ගන්න අඩු ගානේ රූප සංඥාවක් ඇතත් එකයි නැතත් එකයි කියන තත්වකටවත් අත්දැකීමක් නැතුව මේ දිත්තේ දිත්ත මතන් කිව්වට පච්ච කොටා ගත්තට කටපාඩම් කරනකොට මුකුත් වෙන්නේ. ඒ ඉතින් ඉස්සලා ඒක තහවුරු කරගෙන මේ දකින්න දේවල් මත අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා. දැක්ක එතන කිව්වා. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ මුලින් සතිය පිහිටීම ආරම්භ කළ යෝගාචරයේකට සතිය වැඩිවීමට අත්තරක් වන සක්මන පරයන්කය හා එදිනෙදා ජීවිතයේ සතිය පිහිටීමට උපකාර පිණිස සවන් දීමට සුදුසු ධර්ම දේශනා කිව යුතු පොත්පත් ආ සූත්‍ර කීපයක් සඳහන් කරමින් කාරුණිකව ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. අපි සතිපාසලට ඇදෝ පොඩිතරේන්ට mindful brushing, mindful bathing, mindful eating, mindful yoga exercise කියලා ක්ලිප්ස් හතරක්. ඉංග්‍රීසියෙන් හතරම තියෙනවා. ඥානෙක විතරක් සිංහලෙන් හතර තියෙනවා. ගෙදර ගෙදරතර වැඩ කරනකොට සතියෙන් කරන්න කොහොමද කියලා. ඉතින් පොත්පත් කියවන්නත් බැරි නෑ පොත්පත්ත් තියෙනවා. නමුත් ඒ වගේ තාම මේ කොමන් සෙන්ස් වලට අහු වෙන දේවල් බුද්ධ දේශනාවේ නැහැ. ඒක තියෙන්නේ සාමාන්‍ය සංග්‍රහ ග්‍රන්ථවල ඒ නිසා පුළුවන් නම් අපි මේ මේදි බෑ 3D බර්න් කරන කොහොමඩක්වත් වෙබ්සයිට් එකට ගියාම ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒක ඔක්කොම හදන්නේ මෙල්බන් නගරේ. මෙල්බන් ගොඩනගාවේ සම්බන්ධයක් තියෙන ගොඩ කියන්නේ වයි. දක්මන් දිනු කොහොම සතුටුමත් වෙන්නේ, බත් කනකොට කොහොම සතුටුමත් වෙන්නේ, නානකොට කොහොම සතුටුමත් වෙන්නේ, යෝග ව්‍යායාම කරනකොට කොහොම සතුටක් වෙන්නේ සක්මන් කරනකොට කොහොම සතුටක් වෙන්නේ කියලා පොඩි මේ විනාඩි 4 5 වීඩියෝ ක්ලිප්ස් අන්නේම බලන එක තමයි ලේසියෙන් වැඩේ කියලා මට හිතෙනවා. ප්‍රසිද්ධින කරු ස්වාමීන් වහන්සේගේ අවසරයි ආනාපාන සති භාවනාවේ උස්මාරමුණ වෙත සිත යොමු පිහිටවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියනවලු අහන්න. මේ කවුද අපේ සිරවත් මහත්තයා ගරු ස්වාමීන් වහන්සේ අවසරයි මේ තරම සුතමේ ප්‍රශ්නයක්. ඒකේදී කිව්වොත් මේ මම ආනාපානසති භාවනා තමයි කරන්නේ. උස්ම තමයි අරමුණු කරගන්නේ. ඒත් ඒක අත්‍යන්ත ලක්ෂණ වලින් කරනවා. ඒක මගේ ප්‍රශ්නය ඇවිල්ලා මේ මේ වගේ ස්වාමීන් වහන්සේ විතක්ක විචාර පිළිබඳවත් පුස්තකේ රෝයදා මේ බණ දර්ශනාවේදී මම අහන්නේ මීට තව ටිකක් එහාට ගියාම මම අපි කවුරුත් කරන්නේ සිත ඒකාග්‍ර කිරීමයි ඊට පස්සේ ඉතින් අර නර්තියේ සාමාන්‍යයෙන් අර ප්‍රීති සුඛ කියන එකත් වෙන අවස්ථාවක් වලදී තියෙන්නේ නැත්නම් අරුපින්දයන් වගේ දේවල් ස්වාමීන් වහන්සේ කිතාමත් කෙටියෙන් පුළුවන් නම් විස්තර කරන්න කියලා. එහෙම නැත්නම් ඒක ධර්මදේශනාවට ගන්නවා නම් ඒක ඇත්තටම කෙටියෙන් කරන්න බෑ. මොකද ඒක එක දකින්න හැටි වෙනස් ප්‍රශ්නේ. උත්තර වෙනස්. ඒක නිසා අපි සතිය අරමුණට දාලා වෙන දේ කියනවා මිසක් මේ දේ වෙන්න ඕනේ කියලා ඒකීය න්‍යාය පත්‍රයක් නෑ. ඒ නිසා එක එකනා කියන හැටියට ඒකට උත්තර දෙනවා මිසක් පොදු ඔක්කොටම ගැළපෙන එක උත්තර දෙන්න බෑ. ඒ නිසා ධාතිය දැම්මට පස්සේ ආනපානෙ වැටෙන්නේ කොහොමද කිව්වොත් අන්න එතනින් යහට කරන දේ ගැන පොඩි ක්ලූ එකක් දෙන්න පුළුවන්. නැත්නම් මේ ඔක්කොටම ගැළපෙන පොදු න්‍යායක් හොයන්න කියොත් වෙන්නේ අඩු ගන්න සමතපැත්තෙන් බලනකොට වතන බලපැත්තෙන් බලනකොට වෙනස්. වේදනා පැත්තෙන් බලනකොට වෙනස්, සංඥා පැත්තෙන් බලනකොට වෙනස්, සංස්කාර පැත්තෙන් බලනකොට කොහොමද කියලා දන්නේ නැහැ. ඒ නිසා එකම බේත දෙන්න බෑ. සත්‍ය බලලා වෙන දෙයක් කියනවා නම් ඒක කාටත් වගේ තේරුම් ගන්න පුළුවන්. උත්තරේ සම නැහැ. උත්තරේ අවස්ථාව හැටියට තමයි දෙන්නේ. ඒ නිසා කෙටි කරන්න හරිම අමාරුයි වගේ දේවල්. කොටිම කියනවා නම් ටෙක්නිකල් රයිටින් ලියන්න බෑ උඩ. ඒක එතන එතන ප්‍රැග්මැටික් උත්තර දීමෙන් තමයි යන්නේ. එන රුපී දාන කියන එක එක එක කරලා වෙනස් දෙයක් කියන්නේ. රුපී දාන ඒක ඒක. ඒක ධ්‍යාන වලක් තියෙනවා. උත්කෘෂ්ඨ මට්ටම තියෙනවා ඕලාරික මට්ටම තියෙනවා මධ්‍යම මට්ටම් තියෙනවා ඒ හැම එකම හරි වලටයි අපි දාලා පෙන්වන්න මේ චීස් කෑල්ලක් වගේ එහෙම හතරස් එකක් ඕකේ නෑ එක එක නයි එක එක මට්ටම් වලට වෙනස් වෙනවා ඒ නිසා මොනවාරි කියපු ගමන් පටලවනවා කියපු ගමන් ඒ කායන ගමන් දීපු ගමන් පටලවනවා ඊට වෙටි ලේසි ඒ වෙලාවට තියෙන ගිය පාර බේත් එක විගඩ ප්‍රතිගුණාගුණ අහලා ඊගා බේත් පන්ති ලියන මිසක්කා පොදු බෙහෙත් තුඩුව කියලා කියන්න බෑ පොදු. ලෙඩාවේ ලෙඩාවට වෙනස් වෙනවා තත්තු. ඒකයි මේ සිග්නල් වලට එන්න වෙන්නේ මට. අන්තිම ප්‍රශ්නේ දරු ස්වාමීන් වහන්සේ සිත තුළ දෙවැන්නේක් සිට මාර්ගෝපදේශ දෙන්නාසේ ඇති මගේ වාර්තාව ගැන බෝවහන්සේට පැහැදිලි කිරීම අගය කරමි. මෙම தත්ත්වයේ සෝවාන් මඟ ලෙසද සිත මහගෙදර සොයා යාම එහි ඵලයේ ලෙසද නිගමනය කළෙමු. ඵලය නිතිමත ආයාසයෙන් ප්‍රගුණ කළ යුතුයද? ආයතන දෙස නිහඬව බලා සිටීමේදී ලද අත්දැකීමක් නම් පුරුදු ඇබැහි අනුව ගොස් සත්වයා තම වර්ගය බිහි කරමින් සසරේ සැරිසරන හැටිය සැටි මහලු වී ලිංගික ආශාවන් දුරු වී නැවත භවයක ඇතිවේ යයි සිතුවෙමි. එය එසේ නොව යම් යම් කුම කැමැත්තක් වරන් ඇතුලේ ලිංගික ස්වරූපයෙන් නොව යම් කැමැත්තක් අලු යට ගිනි පුපුරුසේ ආයතන ආශ්‍රිතව පවතින බව දුටු වෙමි. මෙම ලැබුණු දැනුම කිසිවෙකු සුතමේ ලෙස විස්තර කළේ නම් එය මට නොවැටහි. මේ තේරී ගිය විට මුළු මහත් සත්ත්ව වර්ගයා කෙරෙහි විශාල අනුකම්පාවක් ඇති වී මට හැඬුරේ. මම යන ගමන් මාර්ගයේ සහවද්දිතා ඇත්තේ නම් නිවැරදි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වගේ ඉතින් අර සතා දියුණු වෙනකොට එකපාරක් නෙවෙයි හැව හැලෙන්නේ. ඔය එක හැව හැලනකොට අඬන. අයකට ඕක ගුරු කියලා දැනගත්ත අවස්ථේ ආය යනවා. ඉතින් තියනට ඕකත් ගුරු. ඉතින් මේ විදිහට Taman ගැන ස්වයං විවේචනය මේ ගමන යන්න මේ එක එක වෙලාවෙදී අපි මේක පිළිබඳව පොදු ප්‍රකාශ කරන්න ගියොත් ඒක ඊගා බානදී බොරු වෙනවා. ඒ නිසා මේක දැකීමේ දිගට දිගට දිගට දිගට මේ ජවනිකා පවත්තන එක තමයි වඳින්න වටින වැඩි. ඒ හැම එකක්ම දකින්නකොට හිතන පුදුමාකාර දෙන සම්භාරයක් කියලා. ඊගා මට්ටමට ගියත් පස්සේ මේක දෙකේ මැදේ තරමක් වටින්නේ. ඒක ලොකු. ඊට පස්සේ ඒක පන්නනට පස්සේ ඊගාව එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේකේ කෙලවරක් නැහැ ධර්මයේ ගැඹුර කෙලවරක් නැහැ. ඉතින් ඒ නිසා පුංචි පුංචි දේවල් එනකොට වගේ පොඩි පොඩි ජොලියක් එනවා පාටියක් දාන්න හිතෙනවා. අපි ඉස්සරහට යන්න දෙනවා. ඒක පහු කරුවට පස්සේ ඒක වටනා කරන්නේ ඒක තමයි මේකේ තියෙන ගේම. ඒ නිසා දැනගෙන එකක් ලැබුණ එක සතුටින් නැත්නම් තමයි දිගට කරගෙන යන එක තමයි උත්තරය. ඉතින් අපි දැන් අරගෙන තියෙන විනාඩි පැය පැය එකමාරට වැඩි ප්‍රදේශයක්. ඉතින් ඊටු ප්‍රශ්නට අපි ලාල් මහත්තයා දම උත්තර දෙන්නේ. මම හිතන්නේ ඒ වෙලාවේ මම දැන් ඔකොටම ඔගේ උපවාසයේ උත්තර දුන්නා. මේ මේකේ මෙතන තියෙන්නේ අර සමහර අය දෙක දෙක වගේ කියලා තිබුණා මේ මම හිතන්නේ කොළ පුංචි කොළ දෙන්නේ කියලා මේ ලොකු වැඩි දීලා තියෙන කොළ බෙලෙන්න ජාන්ත වාචර තේරෙන්නේ ඉවර වෙච්ච පැන් ටිකක් ගන්න ඕනේ ඉවර පැන් දාන්න එපා එතකොට මඟට යනකොට රතන මේකේ මේ කොළ දිගට තියෙනවා පෑන් තියෙනවා ඔය ඉඳ ගන්න හොඳට පුදු කියලා තියෙනවා තිල් දිනනවා ලව් ලෙටර්ස් ලියන්න බැරි වෙච්ච කාලේ අඩපාඩුත් එක්ක පොඩි කොළ කැලි දාන්න ඒක උත්තර දුර යන්නේ නැහැ මොකද ලාල් මහත්තයා කියන්නේ ඉතින් ඔයාලා උත්තර දෙන්න මම යනවා. එහෙනම් මෙතනින් අපි නැතර කරනවා අපි එකතු වෙනවා තුනමාරට අපේ ඊගා පරියන්කේ සඳහා සිල් දෙනාට පෙරවන් සාරණයි.